කරන්නට සුපුරුදු විදිහටම මේ දෙහෝරාව සැබවින්ම ධර්මීය ශ්‍රවණය කිරීමට ප්‍රිය ඔබට ඒ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙනා වූ කුසලය රැස් කරගන්නට තිබෙන හැකියාවට අපි ගෞරව කරමින් ඒ සඳහා සූදානම් වෙන්න ඔබට ඇරයුම් කරමින් අදත් සෙනසුරාදා සෙන්පිටසපු වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව ශ්‍රද්ධාභිමුඛ චේතනාවෙන් ආරාධනා කළා උඩුගම්පල හෙන්දිමහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ මෙදිරියට වැඩම කර සිටින බොහොම ගෞරවයෙන් වහන්සේව පිළිගනු ලබන අද සුපුරුදු විදිහටම ඔබට මේ පළමු පැය තුළ රාත්‍රී 7 සිට 8 දක්වා ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා ඉනිග්බිති ධර්ම සාකච්ඡාව දෙවන පැයේදී ශ්‍රවණය කරන්නට පුළුවන් ඒ වගේම එහිදී ඔබට ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කිරීමේ අවකාශයකුත් ලැබෙනවා ඒ සඳහාත් අපි අවකාශ උදා කර දෙන්න බලාපොරොත්තු වෙනවා එහෙමනම් අපි හැමදෙනාම බොහොම ශ්‍රද්ධාසිතින් ගෞරවසිතින් ධර්මය අහන්නට සූදානම් වෙමු බොහොම ගෞරවයෙන්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 ඉතින් අද පානදුරේ දේවා කුස්ලා දිනිති සහ දිනිත් ප්‍රනාන්දු කියන මේ ප්‍රනාන්දු පවුලේ පින්නතුන් අපිට වෙනදට හුරු පුරුදු දායකත්වයක්. ඒ ඇත්තන් අදත් දායකත්වයට සහභාගී වෙනවා. අපි දායකත්වයේ අරමුණු දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම ඒ ඇත්තන්ටත් ඔබ හැම දෙනාටමත් යහපත සැපත ශාන්තිය සැනසෙල්ලම සැලසෙත්වා කියලා මෙච්චිතින් ආශිර්වාද කරනවා. සාදු කියලා අපි කවුරුත් ධර්මානුශාසනාවට මේ වෙලාවේ සූදානම් වෙමු පින්වත්නි ධර්මය අහන්න සියලු දෙනාගේ ජීවිතවලට බුදු ගුණ ඇසුරින් අවබෝධයේ පිණිස වටිනා අනුශාසනාවක් අපි පසුගිය කාලේ පුරාම සිදු කරගෙන ආවා කියලා ඔබ දන්නවා. ඉතින් මහා කරුණා සමාපatti ඥානය මම හිතන්නේ මාස ගාණක් තිස්සේ අපි කොටස් වශයෙන් කතා කරගෙන ආවා. නමුත් පසුගිය සතියේ භාවනාවටම සම්බන්ධ දේශනයක් සිදු කරන්නට සිද්ධ වුණා අපිට බවුන් පැලස්සේ රිට්‍රීට් පටන් ගත්ත නිසා නේවාසික පුහුණුව පටන් ගත්ත නිසා අපේ අද දවසේ පින්වත්නි මේ කොරෝනා කලබලයක් හැදුණා නේ එකපාරටම රටට. ඉතින් අපි කොරෝනාත් එක්කම භාවනාවටත් අවධානය යොමු කරගෙන කොට භාවනා කරන අවස්ථාවල එන ප්‍රශ්නත් මේ කොරෝනා වල තියෙන ප්‍රශ්නත් එකට මේ ගැළපිච්ච බොහොම සුවිශේෂ අනුශාසනයක් කරන්න කියලා මම හිතුවා අද දවසේ. අපි පින්වත්නි මේ වෙලාවේ මෙහෙම හිතමුකෝ කෙනෙක් භාවනා කරන්න ගියාම එයාට අමතක නොකළ යුතු දේවල් හිතන්න එපා කියන දේවල් මේ මේ දේවල් හිතන්න නැතුව ඉන්න මේ දේවල් වලින් හිත ඈත් කරගන්න කියලා විවිධ දේවල් අපි රාමුවක් හදාගන්නවා අන්නේ දේවල් එපා කියලා හදාගත්තට මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා ඒවම එනවා හිතට ඔන්න ඕ වගේම පින්වත්නි මේ කොරෝනා වලදීත් අපිට තේරුණා සමහර අවස්ථාවල මූණ අල්ලන්න එපා කියලා කියනකොට මූණම අල්ලන්න හිතෙනවා. දැන් එක්තරා රූපවාහිනී පටිගත කිරීමක් කරන වෙලාවේ මේ මං අර නහය නිකන් කසනවා වගේ ඉතින් මං ඒ වෙලාවේ නහය කසනකොට මට නිෂ්පාදක මණ්ඩලයේ ළමයි කියනවා සයින්හන්ස මේ නහය මොන හරි කැසීමක් මොකක් හරි තියනවාද කියලා ඒ වෙලාවේ අහනකොට ඇත්තටම ලොකු එහෙම දෙයක් නැහැ. නමුත් මම මේ මොහොතේ කල්පනා කරා ඇයි මම එහෙම නහය කැසුවේ? වෙනදට ඔහොම ප්‍රශ්නයක් ඒ නිෂ්පාදක මණ්ඩලයට එන්නේ නැහැ. නමුත් එයාලට සංස්කරණය කරනකොට ඒ ඒ එහෙම මම නහය කසන එක එයාලට සංස්කරණය කරගන්න ගැටලුවක් වෙන හින්දා ඒගොල්ලෝ එතෙන්දි විශේෂ කරලා හපු හින්දා තමයි මටත් ඕක අවධානයට ගියේ වෙනදා දේශනයක් කරද්දී එහෙම නහයකසන් නැති මට ඇයි මේ වෙලාවේ නහයකසන් හිතුනේ ඇත්තටම මේ මෝනේ තැන් තැන් වල නිකන් අල්ලන කසන්න හිතෙන අල්ලන්න හිතෙන එහෙම නිකන් ඔබට දැනෙනවා ඇති මේ දවස්වල පින්වත්නි මේක දැන් නම් මේ දවස්වල ටිකක් කතා බහ අඩුයි ගණන් ගන්න නෑනේ දැන් කියන්නේ මේව කරන්න එපා අරව කරන්න එපා කියන ඒවා දැන් එච්චර ගණන් ගන්න. හැබැයි ඔබට මතක ඇති මේ කොරෝනා සම්බන්ධ මුල් කාලේ. ඒ කියන්නේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඒ වගේ කාලේ ඔබට මතක ඇති මිනිස්සු S2 අල්ලන්න එපා, මොන අල්ලන්න එපා කියනකොට ඒ ගැන හරියට අවධානයෙන් හිටියා. හැබැයි අවධානයෙන් හිටියට කසන්නම හිතෙනවා. අන්න ඒ වගේ පින්වත්නි සමහරලාවට මේ අපිට මේ දවස්වල දැන් හැමතැනම ඔය ලෙඩ්ඩු හම්බෙනකොට ඇතැම් අය කියනවා ගොඩක් අය මේ කතාව මාත් එක්ක කිව්වා මේ සයින්ස් නියම මටත් උනා වගේ කියනවා. සමහර කෙනා මටත් නිකන් කැස්ස වගේ මටත් නිකන් හුස්ම හිර වෙනවා වගේ. එතකොට මිනිස්සුන්ට දැන් මේ සමාජය අර තමන්ගේ ශරීරයටත් කොරෝනා ඇද්ද කියලා හිතන විදිහට රෝග ලක්ෂණ දැනෙනවා වගේ හිතට එනවා. ඇත්තරම් පින්වත්නි අපි මෙතෙන්දී හිත ගැන හිතන්න හොඳ අවස්ථාවක් කරගන්න ඕනේ මේ මේ දකින ලක්ෂණ. ඉතින් ඒ ඇසුරෙන් අද අනුශාසනය සාකච්ඡා කරන්න ඕනේ කියලා මම කල්පනා කරේ. අපි මේ දේ එපා අර දේ එපා කියලා ඔය හදාගන්න විදියට ධර්මයේ තුල හිත හසුරවන කෙනාටත් ගොඩක් වෙලාවට භාවනා කරද්දිත් මෙන්න මේවා හිතන්න එපා කියලා අපි හිතට යම් යම් දේ දෙන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට ඕකේ තියෙන්නේ බැඳීම. හොඳට බලන්න. Tamange හිතට තියෙන බැඳීම් පින්වත්නි නිතරම හිතට මතක් වෙලා එනකොට ඒ හිතේ ඇති වෙන බැඳීම් හිතේ ඇති වෙන යම්කිසි උපාදාන අතහැර ගන්න බැරි දේවල් ටක් ගාලා මතක් වෙලා එනවා. එක්ක සමහර විට කෙනෙකුට දරුවෝ වෙන්න පුළුවන්. එක්ක සමහර ලාවට පින්වත්නි තමන්ගේ පවුලේ අතාරින්න බැරි සමීප මතක් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් තමන්ගේ රැකියා ස්ථානයේ තමන් නිතර කරන වැඩ රාජකාරී වෙන්න පුළුවන්. භාවනා කරන්න ගියාම ඒවත් මතක් වෙලා එනවා. එතකොට දැන් ඔය මතක් වෙන ඒවා එනකොට මේක හිතට දැන් කරදරයක් වෙනවා භාවනාව කරගන්න බෑ. මේ අය මතක් වෙනවා. මේ දේ මතක් වෙනවා. පස්සේ අපි මොකද කරන්නේ? මට භාවනාව කරගන්න බෑ මේ දේ මතක් වෙන නිසා කියලා අපි උත්සාහ කරනවා මම මේ දේ හිතන්නේ නෑ ආයි කියලා හිතාගෙන භාවනාවට වාඩි වෙනවා. මම මේ පසුගිය දවස්වල බවුන් පැලස් තිබුණ රිට්‍රීට් එකේදීත් ඒ නිවාසික පුහුණුවේදීත් ඒ අපේ යෝගීන් බොහෝ දෙනෙක් අපිට යොමු කරපු ප්‍රශ්නවල දැක්ක දෙයක් මේක. එක එක මතක් වෙන දේවල් කොච්චර අමතක කරන්න උත්සාහ කරත් ඒකම මතක් වෙනවනේ කියලා. මොකද ප්‍රශ්න යොමු කරනකොට ප්‍රශ්න ලියලා දාන්න වෙනම බොක්ස් එකක් දීලා තියෙන පෙට්ටියක් ඒකට තමන්ගේ ලියලා ප්‍රශ්න යොමු කරනවා. ඉතින් එක සමාන ප්‍රශ්න කීපයක්ම තිබුණා. ඒ අය ගෙනල්ලා මුණ ගැස්සලා කතා කරනකොට ඒ අත්තන්ට දුන්න අවවාදත් ඇසුරු කරගෙන අපි මේ වෙලාවේ මේ දේශනේ කතා කරන්න කියලා හිතුවේ. පින්වත්නි අපි භාවනාවකට වාඩි වුණාම හිතන්න එපා කියලා හිතට අවධානය යොමු කරනවා නම් යම්කිසි දෙයක් ඒ දේ කොච්චර හිතන්න එපා කිව්වත් ඉවරයක් නැතුව තොරතෝංචියක් නැතුව එක දිගටම දිගටම හිතෙන්න පටන් ගන්නවා නම් ඒකම හිතට දිගට දිගට එනවා නම් ඒක ඊට පස්සේ අන්තිමට Tamanට පීඩනයක් වෙලා ඒ ගැනම කල්පනා කරන්න ගන්නවා මම මේක කොච්චර දැන් හිතන්නේ නැහැ කියලා හිතාගත්තත් ඒකම හිතනවනේ කියලා දැන් ඒ හිතෙන එක ගැන හිතන්න ගන්නවා ඊට පස්සේ භාවනාවක් කෙරෙන්නෙම නෑ අන්තිමට. ඇයි අර මේ භාවනාවට බාධා වෙන දේ මං හිතන්නේ කියලා හිතාගත්තම ඒකම හිතෙන්න ගත්තම දැන් යාට හිතන භාවනාවක් කෙරෙන්නෙම නෑ මේක නිසා. ඉතින් ඇත්තටම පින්වත්නි හිතේ හැටි තේරුම් ගන්න නැතුව භාවනා කරන්න බෑ. භාවනා කරන්න කලින් මේ හිත මොන වගේද කියන එක ගැන යම්කිසි සරල අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය ඔබට ඇති කරගන්නටත් එක්ක තමයි මම මේ වෙලාවේ මේ අනුශාසනය කරන්නේ දැන් තාම ඉතින් ඇඳිරි නීති මුළු රටටම දාලා නැහැ සමහර විට ඉතින් ඇඳිරි නීති රටටම වැටුනොත් අපිට පින්වත්නි අර කියනවා වගේ බණක් භාවනාවක් කරන් ඉන්න වෙනවා වගේ කතාවක් තමයි එන විදිහට පේන්නේ. ඉතින් නමුත් සාමාන්‍ය ජනතාවට මේවට හුරු වෙන්න වෙනවයි කියලා කියනවා. මේ කොරෝනත් එක්කම පරිසං වෙලා ජීවත් වෙන්න වෙනවයි කියලා කියනවා ප්‍රතිශක්තියක් ඇති කරගෙන ඒ ප්‍රතිශක්තිය හදාගත්ත ශරීරයට කොරෝනා නොයන විදිහට මේ කය පාලනය කරගන්න සිද්ධ වෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා සමහරලාවට අපිට පින්වත්නි විවේක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. නමුත් ඇඳෙරි නීති යථා නැතා හිත හික්මවන්න Tamante ඉඩ ලැබෙන අවස්ථාවල භාවනාවකට හිත පුරුදු කරන එක හොඳා. බුදුරජාණන් වහන්සේ එක දේශනාවකදී වදාලා මේක තියෙන්නේ ආදිත්තපරයය කියන සූත්‍රේ ඇහැට පේන දේවල් වලට ඇලි ඇලි කැටි කැටි ඉන්නවට වැඩිය කනට ඇහෙන දේවල් වලට ඇහි ඇලි ඇලි කැටි කැටි ඉන්නවට වැඩිය නහයට දිවට කයට මනසට එන අරමුණු වලට ඇලි ඇලි කැටි කැටි ඉන්නවට වැඩිය හොඳයි කියනවා ඒක විශේෂයෙන්ම මනසට එන අරමුණු ගැන කියලා කියනවා මේවට ඇලියලි ගැටි ගැටි නොට වැඩි හොඳයි කියන නිදිය ගන්න එක. උන්වහන්සේ ආදිත්‍යපරය සූත්‍රයේදී එහෙම කියලා මේවට ඇලෙනවට ගැටෙනවට වඩා හොඳයි නිදාගන්නේ කියලා. මොකද ඇලෙන ගැටෙන අවස්ථාවේ ඇති වෙන අකුසල අරමුණු නිදිය ගත්තම එහෙම නැහැනේ. හැබැයි උන්වහන්සේ ඒක කියලා කියන හැබැයි නිින්ද කියන්නේ අපලයක්. ඒ අපි සමාජයේ අපල කියන වචනේ නෙවෙයි උන්වහන්සේ පාවිච්චි කරේ අපල කියන්නේ ඵලයක් නෑ ප්‍රතිඵලයක් නෑ ඒ කියන්නේ තමන්ගේ හිත වඩන්න ලැබිච්ච අවස්ථාව තමන්ට යම් කිසි දෙයකට අහිමි වෙනවා නිදිය ගන්න ගියාම. හැබැයි ඔබට මට අපි හැමෝටම මේ දවස්වල ඉතින් ඔය දැන් අපිටත් පිට බාහිර වැඩසටහන් එක්ක අවිවේක වෙලා ගොඩාක් ඒ අවිවේක ටික ටික දැන් අඩු වෙලා යනකොට ඉතින් වැඩ අඩු වෙනකොට මිනිස්සුන්ට ටක් ගාලා නිදිමත එනවා. නිදිය ගන්න හිතෙනවා. වැඩියෙන් නිදිය ගන්න gedara තියෙන විවේකේ පාවිච්චි කරලා හිතේනකොට ඒක බුදුරජාණන් වහන්සේ අර ඇලි ඇලි ගැටි ගැටි ඉන්නවට වැඩිය නම් හොඳයි කියලා කියනවා. නිදිය ගන්න එක. හැබැයි නිදා ගන්න එක අපලයක් කියලා කිව්වේ පින්වත්නි. පුළුවන් තරම් මේ වෙලාවේ ඇලෙන ගැටෙන එක පාලනය කරන්න මහන්සි ගන්න ඕනේ කියලායි කියන්නේ. නිදිය ගන්න එකට අවධානය යොමු නොකර. ඒතර ඔන්න ඔය පාලනය කරන්න ගියාම තමයි අපි මේ කියන ප්‍රශ්නේ එන්නේ. ඇලෙන අරමුණු, ගැටෙන අරමුණු එද්දී ඒක පාලනය කරන්න කියලා මම මේ ඇලෙන අරමුණ ආයි හිතන්නේ මම මේ ගැටෙන අරමුණ ආයි හිතන්නේ අන්න එහෙම පාලනයකට Tamange හිත හසුරවන්න ගියාම ඒක කරන්න බෑ. ඒ ඇලෙන්නේ නැහැ කියලා හිතන එකම මතක් වෙනවා. මම මේ කියන එක හරියට උදාහරණයකින් අපි හිතමුකෝ. Tamange හිතේ ගැටෙන එකක් අපි ගමුකෝ. අසවල් කෙනා ගැන මගේ හිතේ ගැටෙනවා මං එයා ගැන හිතන එක නවත්තලා දානවා කියලා අපි හිතනවා. ගැටීමෙන් හිත ඈත් කරගන්න මං එයා ගැන ගැටෙන එක ඒ ඒ ගැටෙන කෙනා ගැන එහෙම නැත්නම් ඒ ගැටෙන දේ ගැන මම හිතන්නේ නැහැ කියලා හිතන්න පටන් ගන්නවා. නමුත් පින්වත්නි කොච්චර හිතුවත් හිතේ ගැටීම් ඉවරයක් නැතුව ගැටෙන අරමුණම දිගින් දිගටම හිතට එන්න පුළුවන්. එතකොට මේ හිතේ ওই ස්වභාවයේ තේරුම් අරගෙන හිත ගැන හරියට තේරුම් අරගෙන භාවනාවට වාඩි වෙන්න ඕනේ නැත්නම් යාට භාවනාව කරගන්න බෑ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ මේ වගේ තැනකදී? සාමාන්‍යයෙන් මේ දේපා අර දේපා කියලා අපි හිතන නීති දානවා නම් මේ ලෝකේ කොච්චර පින්වත්නි එහෙම නීති දාගන්න දේවල් තියනවද? ඔබ නිකන් හිතන්න හිත ඇලෙන දේවල් කොච්චර තියනවද භාවනා කරන වෙලාවට මතක් වෙන්න එපා කියලා අපිට හිතනවා නම් හිතන්න දේවල් ලෝකෙ කොච්චර තියනවද අර කෙනා ගැන හිතන්න එපා. මේ කෙනා ගැන හිතන්න එපා. අසවල් අර අතන ඉන්න අරයා ගැන හිතන්නත් එපා. කොහොම අපේ හිතේ පින්වත්නි හිතන්න එපා කියන පුද්ගලය වශයෙන් ගත්තොත් පුද්ගලී ලෝකෙ කොච්චර ඉන්නවද වෙන වෙනම අපිට හිතන්න එපා හිතන්න එපා කියලා වෙන් කරගන්න. සෑහෙන ඉන්නවනේ. ඒතර ගැටෙන පැත්තත් එහෙමයි, ඇලෙන පැත්තත් එහෙමයි. හිතන්න එපා කියලා පුද්ගල වශයෙන් විශාල පිරිසක් නිමිති වශයෙන් තියෙනවා. ඊට පස්සේ පින්වත්නි භාණ්ඩ වශයෙන් ගත්තත් අර දේ ගැන හිතන්න එපා මේ දේ ගැන හිතන්න එපා කියලා භාණ්ඩ විදියට ගත්තත් ඒත් අපිට හිතට නීති දාගන්න ඕන තරම් නිමිති තියෙනවා භාණ්ඩ වශයෙන් ඉවරයක් කරන්න බැරි තරම් දේවල් තියෙනවා ඒ වගේම තැන් අර තැන ගැන මතක් කරගන්න නැතුව මම භාවනා කරනවා මේ තැන ගැන හිතන්නේ කියලා තැන් ස්ථාන වශයෙන් බැලුවත් කොච්චර තියනවද? ඉවරයක් නැති තරම් නිමිති තියෙන ස්ථාන වශයෙන්ුත්. එතකොට මේ පුද්ගල තැන් නිමිති ස්ථාන මේ විවිධ විදිහට එන දේවල් පින්වත්නි මේ හිතේ අපේ පාලනයක් කරගෙන ඒ එන හැම එකකින්ම හිත ඈත් කරන්න කියලා ඒවට නීති රීති දාලා හිතට යම්කිසි විදිහකට වාරණ දාලා හිත එහෙම দমনය කරන්න බෑ. එතකොට මොකක්ද එහෙනම් එතෙන්ට කරන්න තියෙන පිළියම? අපි තේරුම් ගත යුතු දේ තමයි එපා එපා කියන දේට වඩා ඕනේ කියන දේ ගැන ඔලුවට ගමු. එතකොට හිතන්න ඕන දේ මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේ අන්නේ හිතන්න ඕන දේ කියලා තමයි භාවනා අරමුණු කියලා අරමුණක් දීලා තියෙන්නේ. එක්ක ආස්වාස ප්‍රස්වාස. ඔන්න හිතන්න ඕන දෙයක්. භාවනා කරන පාඩි වෙච්ච කෙනා ඔන්න හිතන්න ඕන පැත්ත. එපා කියන පැත්ත දේ නෙමෙයි ඕන කියන පැත්තේ. ආස්වාස ප්‍රාස්වාස. 100 හොඳට ගන්න ආස්වාසේ හිතනවා. 100න් හෙළන ප්‍රස්වාස ගැන හිතනවා. ඔන්න හිතන්න ඕන පැත්ත. එහෙම නැත්තම් මෛත්‍රී අරමුණ. එහෙම නැත්තම් බුදු ගුණ. මොකක් හරි භාවනාවට ගන්න අරමුණක් තියෙනවා. ඒ අරමුණ ගැන හිතන්න ගන්නවා පින්වත්නි. එතකොට ඔය හිතන්න ගත්ත අරමුණ තමන් තමන්ගේ මනසට මේ දේ ගැන මම හිතනවා කියන පණිවිඩේ විතරක් තමන් නීතියක් විදියට දාගන්න අර දේ ගැන හිතන්නේ මේ දේ ගැන හිතන්නේ කියලා නෑ කියන පැතිරික අතාරින්න කියන එකයි මේ කියන්නේ. අපි සරලවම කිව්වොත් හිතන්නේ නැතුව ඉන්න පැති ගොඩාක් තියෙද්දී හිතන්න ඕන දේ එකයිනේ තියෙන්නේ. ඒතර ගොඩාක් තියෙන හිතන්න එපා හිතන්න එපා කියන ගොඩාක් ටික හිතන එක අතාරින්නේ. හිතන්න ඕනේ කියන දේවල් වල භාවනා අරමුණක් විදිහට එකයි තියෙන්නේ අන්න ඒ දේ ගැන හිතන්න. ඒ එක හිතනකොට පින්වත්නි අර ගොඩාක් තීච්ච ටිකට යන අවස්ථාව නැති වෙනවා. මම මේ කියන කාරණාව න්‍යායක් විදිහටම යන කතාවක් පින්වත්නි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ළමයි දිහා හොඳට බලන්න ඔබ ගොඩක් ලාවට ළමයින්ට මේ දේ කරන්න එපා අර දේ කරන්න එපා කියලා එපා කිව්වොත් මොකක් හරි දෙයක් ඒ දේ ගැන අර ළමයාට එක කොහොම හරි කරන්න හිතෙනවා. එපා කිව්වේ. දැන් සමහර ලාවට අපි හිතමු මේ මොකක් හරි ෆයිල් ගොඩක් අතර එක ෆයිල් එකක් තියෙනවා මේ ෆයිල් එක අරින්න එපා මේ ෆයිල් එක මේ විවෘත කරන්න එපා කියලා අපි මොකක් හරි ලියලා තියෙනවා. දැන් ඒ ෆයිල් එක ඇතුළෙම මොනවද තියෙන්නේ කියලා බලන්න හිතයි. ෆයිල් 10ක් තිබ්බොත් ෆයිල් 10 එකක ලියනවා මේ ෆයිල් එක ඇතුලේ බලන්න එපා කියලා. අර අනිත් ෆයිල් නමේ මොනවා තිබ්බත් වැඩක් නැහැ. ඕන දෙයක් තියච්චයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර මේක ඇතුලේ බලන්න එපා කියපු ෆයිල් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න හිත හරි ආසයි. ඔන්න ඔබ තේරුම් ගන්න. එපා කියන එකට හිත ඒකම කරන්න ඇලොම් කරනවා පින්වත්නි. එහෙනම් භාවනාවේදීත් ඔබ කළ යුත්තේ මොකද්ද? එපා කියන පැති හිතට දෙන එකට වඩා ඕනේ කියලා අදාළ දේ තියෙනවානේ. ඒ ඕන දේවල් එකයිනේ තියෙන්නේ. ආනාපාන සතිය නම් ඒක විතරයි. මෛත්‍රිය නම් ඒක විතරයි. ඒ ඕනේ කියන එක හිතට ගන්න. ඒක විතරක් හිතන්න. ඔබට මේ කාරණාව බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අනුශාසනා ඇසුරින් සමහර ලාවට අපි පෙන්වලා දෙනකොට අපිට මතක් වෙනවා ලස්සන බුදුරජාණන් වහන්සේ වදාළ උපමා තුල තියෙනවා මේ කොහොල්ල බබාගේ උපමාව කියලා සතිපට්ඨාන සංයුත්තේ ලස්සන කතාවක් පින්වත්නි කොහොල්ල වලින් හදනවා මේ පුංචි බබෙක් පොඩි ළමෙක්ව හදනවා ලස්සනට කොහොල්ල වලින් කවුද වඳුරු වැද්දෝ කියලා වැද්දෝ ටිකක් හිටියා ඒ කාලේ මේ වඳුරු වැද්දා කොහොල්ල බබෙක්ව හදලා ගහක තියෙනවා. ගොඩක් වෙලාවට ඒ කාලේ වඳුරු වැද්ද මේ වගේ දඩේම යන ප්‍රදේශයක් තියෙනවා. මේ කැලෑවල් වල පින්වත්නි කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මිනිස්සු යන්නේන ප්‍රදේශේ ඊට පස්සේ ඝන කැලෑව කියලා තියෙනවා මිනිස්සු ඇතුල් වෙන්නේ නැති ප්‍රදේශේ. ඔන්න ඔය මිනිස්සු ඇතුල් වෙන්නේ නැති ප්‍රදේශේ ඇතුළටම වෙන්න තියෙන ප්‍රදේශේ තමයි සාමාන්‍යයෙන් වඳුරු තාත්තලා පුංචි පැටවුන්ව තියලා තියන්නේ. පොඩි පැටවුන්ව. එතකොට වඳුරු තාත්තල පැටවුන්ට කියලා තියෙනවා සීමාවක් පෙන්නලා මේ සීමාවෙන් යන්න එපා ඇතුල් වෙලා මේ සීමාවෙන් එහාට තියෙන්නේ මිනිස්සු යන්නේන පැත්තක් මේ පැත්තට ගියොත් එහෙම අනතුරු වෙනවයි කියලා තියෙනවා. ඒ පැත්තට යන්න එපා කියලා වඳුරු තාත්තල කියනවා අර පැටවුන්ට. එතකොට දැන් අර පැටව තාත්තල ඉන්නකන් තාත්තල කියන දේ අහගෙන ඉන්නවා. වඳුරු පැටව් මොකද කරන්නේ වඳුරු තාත්තලා දැන් ඒ යනවා පේන්නේත් ඒ පැත්තටමයි මොකද තමන්ට ඕන කරන සමහර ලාවට ආහාර හොයාගන්න මේ වඳුරු තාත්තලත් තමන් ඕන දෙයකින් බේරෙන්න පුළුවන් මොලේ තියෙන හින්දා වැඩි හිටින් හින්දා වැඩිච්ච වඳුරු නිසා මේගොල්ලෝ යනවා අර එපා කියපු පැත්තට. පැටවු ටික බලාගෙන ඉන්නවා. අපිට එපා කිව්ව පැත්තට තාත්තල යනවා. හැබැයි අපිට යන්න එපා කියනවා අනතුරු වෙන්න පුළුවන් කියලා. පැටවුන්ට ආස හිතෙනවායි කියනවා බුදුරජාණන්සේ කියනවා අර තාත්තලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉඳලා පැටව හිමීට ඒ සීමාව පනිනවා. ඒ ඇවිදලා බලනවා. දැන් මොනවද මේ තාත්තලා මෙහි මේ අනතුරු තියනවා කියලා කිව්වේ කියලා බලන්න ඕනකමට ඇවිදිනවා. එතකොට සීමාව පැනලා එහෙම ඇවිදින්න ගියාට පස්සේ ඔන්න දකින්න අර ගස්වල වඳුරු වැද්දෝ මේ ගොදුරු වෙනුවෙන් අර හදලා තියෙන කොහොල්ල බබාලා කොහොල්ල බබා දැක්කට පස්සේ අර පැටියා ගිහිල්ලා මේ කොහොල්ල බබා දැකපු ආසාවට කොහොල්ල බබාට පොඩි තට්ටුවක් දානවා මොකෝ කියලා නිකන් පොඩි තට්ටුවක් දානවා දැම්මට පස්සේ ඔබ දන්නවනේ ඉතින් අහන්න දෙයක් නැහැ කොහොල්ලනේ දැන් බබාගේ අත ඇලෙනවා ඇලුනට පස්සේ කොහොල්ල බබා අපි හිතමුකෝ වම් වම් අතින් තට්ටුවක් දැම්මේ කියලා දැන් වම් අත ඇලුනා කොහොල බබාගේ දකුණු අත මේ කොහොල බබාට තියෙනවා මේ වඳුරු පැටිය එයාගේ දකුණු අත. කියන ඇලිලා නැති අනිත් අත. තියලා තද කරලා අදිනව ඇලිච්ච අත. දැන් අත් දෙකම ඇලිලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් කකුල් දෙක තියෙනවා. මේ වඳුරු පැටියට දැන් බයයි තාත්තලා කිව්වා මේ පැත්තේ ඇවිදින්න එපා කියලා. දැන් එපා කිව් එක කරන්න ගිහිල්ලා අනතුරක් වුණේ දැන්. දැන් ඉක්මන මේක ගලව ගන්න ඕන. නැත්තම් තාත්තලා આવොත් එහෙම ඊට පස්සේ ගුටි ගන්න වෙනවා. දැන් වඳුරු පැටියා මොකද කරන්නේ? ඔන්න වම් කකුලෙන් හයියෙන් එකක් ගහන කොහොල්ල බබාට ගහලා අත් දෙක අදිනවා. ඇලිච්ච අත් දෙකම අදිනකොට ඒ අත් දෙක ගලව ගන්න බෑ. අර හයියෙන් ගහපු වම් කකුල තැලෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන එක කකුලයි. ඒ දකුණු කකුල තියලා තද කරලා අර ඇලිච්ච කකුලයි අත් දෙකයි තුනම අදිනවා බලන්න ගලවන්න බලනවා. බෑ දැන් හතරම ඇලුනා. පස්සේ වඳුරු පැටියට දැන් බයයි වටපිට බැලුව තාත්තලා එනවද කියලා බල්ලා ඉක්මනට දැන් මේ අත් දෙකයි කකුල් දෙකයි ගලව ගන්න ඕනේ. වඳුරු පැටියා මොකද කරන්නේ කොහොල්ල බබාට කියන්නේ හිතුවේ මේ ඇත්තට බබෙක් කියලා. නමුත් දැන් තමයි පැටියට තේරුනේ මේ හදපු දෙයක් මේක ඇත්ත බබෙක් නෙමෙයි මේ ඇලෙන එකක් මේක දඩියමට හදපු එකක් කියලා තේරුනේ. ඊට පස්සේ ඔළුව තියලා කොහොල්ල බබාගේ ඔළුවට වඳුරු පැටිය එයාගේ ඔළුව තියෙනවා. තියලා ඔළුවට ඔළුව තියලා තද කරලා අත් දෙකයි කකුල් දෙකයි මේ අහිංසකයා අදිනවා. අදිනකොට පින්වත්නි දැන් ඔන්න හතරම ඇලිලා. හතරම ගලව ගන්න බැරුව මේ විදිහට ඇලිලා ඉන්නකොට ඔන්න දැන් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් පස්තනක් ඇලිලානේ ඔළුවත් ඇලිලා අත් දෙකත් ඇලිලා කකුල් දෙකත් ඇලිලා මේ පස් තැන ඇලිච්ච තැන ආයිතින් ගැලවෙන්න වෙන විදිහක්ම නැහැ වඳුරු පැටිය ඔහේ ඉන්නවා මුකුත් කර කියා ගන්න බැරි විදියට ඉන්නකොට වඳුරු වැද්දෝ ඇවිල්ලා මේ වඳුරු පැටිය ගලවගෙන Tamanට ඕන දෙයක් කරනවායි කියනවා දැන් Tamanට රිසිසේ අවශ්‍ය තැනකට ගෙනහිල්ලා මේ වඳුරු පැටියා හැම ගහන්නද ඈ වඳුරු පැටියගේ හැම ගන්න හරි මස් ගන්න හරි ඕන දෙයක් කරතෑකි. වඳුරු ඇද්දන්ගේ මේ ඊකාල වඳුරු මස් එහෙම පින්වත්නි හරියට මිනිස්සු ප්‍රිය කරපු ආහාරයක්. ඉතින් මේ වඳුරවන්ව හරිය කිසිම අමාරුවක් නැතුව ඒ විදිහට අල්ලනවා මේ මේ කොහොල්ල බබාලගෙන්. කොහොල්ල බබා කතාව පොඩි ළමයින්ට හරි ප්‍රසිද්ධ වුණානේ. උක මේ සූත්‍රයේ තියෙන එකක්. සංයුත්ත නිකායේ තියෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ වගේ තමයි සතර සතිපට්ඨානෙ හිත තියාගෙන හොඳට සිහියෙන් ඉන්න ශ්‍රාවකයා මේ ඒ සිහියෙන් ඉන්න ප්‍රදේශයේ හිතට හරියට සතිපට්ඨානෙ අර ඝන කැලෑව නම් වූ ආරක්ෂිත ප්‍රදේශය වගේ කියනවා වඳුරු පැටවුන්ට. වඳුරු පැටව කියන්නේ හරියට මේ අවබෝධය අඩු මූලිකව ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා වගේ. එතකොට මාරය තමයි කියනවා වඳුරු වැද්දා කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි අර තාත්තලා විදිහට උපදෙස් දුන්නේ. මෙන්න මේ ප්‍රදේශෙන් යන්න එපා කියලා උපදෙස් දෙනවා. මේ කොහොල්ල බබාලා වගේ තමයි කියන පංචකාමී. පස්තන කලින් ඇලගන් අලෝ ගන්නවනේ ඔළුවයි අත් දෙකයි කකුල් දෙකයි. ඇසයි කනයි නහයයි දිවයි කයයි. මෙන්න මේ පස්තනම අලවන දේවල් මායя විසින් හදලා තියෙනවා. එතන මේ ප්‍රදේශයට යන්න එපාකෝ. ඒ ප්‍රදේශය තමයි සතර සතිපට්ඨානෙම හිත තියාගෙන ඉන්නකෝ. ඒ සතිපට්ඨානෙන් බැහැර වෙච්ච තැන අර පහට ඇලෙනවා. එක්ක ඇහැට පේන දෙයට ඇලෙනවා, එක්ක කනට ඇහෙන දෙයට ඇලෙනවා, එක්ක නහයට මේ දැනෙන දෙයට, එක්ක දිවට දැනෙන දෙයට, එක්ක කයට ලැබෙන පහසට මොනවට හරි ඇලෙනවා. ඒ ඇලි ඇලි ඉන්නව අනිවාර්යෙන් සතිපට්ඨාන හිත බැහැරුණාට පස්සේ. එතකොට දැන් ඔන්න මේ සීමාවේ ඉන්න කියලා කියපු එක එක මේ පැත්තට යන්න එපා කියලා කියද්දී යන්න එපා කියපු පැත්තට ගියාම අර අනතුරු වෙනවා කිව්වා. ඒතර කොහොල්ල බබා ඉන්න පැත්තට යන්න හිතිච්ච වඳුරු පැටිය වගේනේ පින්වත්නි අපේ හිතත් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන සීමා තුළ අපේ හිත තියාගන්න බෑ අපි පනිනවා. ඒ පනින්නේ හරියට වඳුරු පැටියට ඒ පැත්ත මොනවද තියෙන කියලා ආසෙ හිතුණානේ. ඒ පැත්තේ තියෙන දේවල් නිකන් කරක් ගහලා බලන්න. අර ඒ වගේ තමයි අපිටත් අපේ හිතේ අපි දාගත්තට සීමා මේවා හිතන්නේ අරක හිතන්නේ මේක හිතන්නේ කියලා ඒකම හිතෙනවා. දැන් බලන්න සමහරලාට ලොකු ආදර බැඳීමක් මොකක් හරි දෙයක් තිබිලා හිත බිඳුනට පස්සේ සමහරු සීදී විනාසා ගන්න අමතක කරන්න බැරිලු. ඒතර එයාව අමතක කරන්න බෑ කියලා සීදී නසා ගන්නවා. සමහරලාට අපි දැකලා තියෙනවා මේ ඔය එයත් එක්ක ආගියතෙන් එක්ක බස් එකක එයත් එක්ක වාඩි වෙලා ගියා නම් පිටිපස්සේ සීට් එකේ හරි කොතන හරි දැන් බස් එකකට නැග්ගත් එයාව මතක් වෙනවා ටක් ගාලා අර සීට් එක දැක්ක ගම. කොහේ හරි යත් එක ගියපු කඩයක් තියෙනවා නම් ඒ කඩේ ළඟින් යන්න බෑ එයාව මතක් වෙනවා. ඒ වගේ පින්වත්නි දැන් අර සමහරලාට එයා ආස පාට ඒ පාට මොනෝය දැක්කත් එයාව මතක් වෙනවා. දැන් ඒ වගේ ඉතින් ඒ කාලේට අර මතක් වෙන මොහොතක් ගානේ තියෙන දුකක්. ඒතර දැන් අපි හිතට දෙනවා මං එයාව මතක් කරන්නේ නැතුව ඉන්නවා. මං එයාව කොහොම හරි අමතක කරනවා. මං එයාව මගේ හිතෙන් කොහොම හරි අතෑරගෙන මගේ හිත හදා ගන්න ඕනේ. ඔහොම ඕනකම තියෙන ගොඩක් අයට. සමහරලාට අපි මේ වෙලාවේ දේශන අහන අය අතරේ වුණත් ඉන්න පුළුවන්. ගොඩාක් වෙලාවට දැන් ඔය සමාජ ජාල හරහා සමහරලාට අපිට එවන පණිවිඩ සමහරලාවට අන්තර්ජාල පහසුකම් ඇසුරෙන් එවන ප්‍රශ්න යොමු කිරීම. බොහෝම එක තරුණ ළමයි එවන ප්‍රශ්න වල හරියට තියෙන සාවින්හන්ස එයා මාව දාලා ගියා මට ආමතක කරගන්න ඕනේ මට ඒකට උදව් කරන්න. ඒ උදව් කරන්න කියන අය හැමෝටම එහෙම උදව් කරන්න වෙලාවකුත් නැහැ. ඒ ඒ විදිහට උදව් කරන එක එක පැත්තකට මොකද ගොඩක් කලාවට ඔය උදව් කරන්න ගිහින් තමයි ගොඩක් අය අමාරු වෙටින්නේ. ඒ කියන්නේ උදව් ලබන්න ගිහිල්ලා තමාරු වෙටනවා සමහරලාට උදව් කරන්න ගිහිල්ලා තමාරු වෙටනවා දැන් අමාරුවේ දාගන්න ඕන අයත් උදව් කරන්න ගිහින් දාගන්නවා මම දැක්කා අද ලස්සන මේ කතාවක් එක්කෙනෙක් කියලා තියෙනවා මේ සමහර කෙනෙක් එක පාටම කාන්තාවක් එක්ක ඔන්න යම්කිසි තරුණයෙක් කතා කරනකොට එයාගේ හිතේ තියෙන හැඟීම එක එකෙල්ලේ කතා කරනවලු මට මට මං නංගි වාට කැමතියි මේ වගේ මොකක් හරි ඒ කැමති දේවල් ගැන එක එල්ලේ කතා කරන අය හරියට නිකන් අධිවේගී මාර්ගයෙන් කොළඹට එන අය වගේලු. මේ කොහේ හරි දක්මාතර ඉඳලා අධිවේගී මාර්ගයෙන් කොළඹට එනවා කියලා. එකපාරට එනවා. සමහර ඉන්නවලු ඒම කතාවන්නේ ඒ කැමැති කැමැත්ත කීම් මේ අවශ්‍යතා කීම් ආසාවල් ගැන කීම් මොකුත් නැහැ. මේ ඔයාගේ හිත හදන්න මම උදව් කරන්නම් කියලා අර ඒ වගේ උදව් කරන්නෙන් නැහැ වටෙන් ඇවිල්ලා හිමීට ලං වෙලා කතා කරගෙන හිතවත්කම හදාගෙන පස්සේ පස්සේ යාගේ අවශ්‍යතාව වලට යොමු වෙනා හැ හරියට ඉතින් අර පරණ ගාලු පාරෙන් කොළඹ එනවා වගේලු. කෝකින් ආවත් කොළඹට එනවනකම තියෙනවා වගේ හරි පරිස්සම් වෙන්න කියලා අවවාදයක් දීලා තිබ්බා විශේෂයෙන්ම දුකෙන් ඉන්න ගෑනු ළමයින්ට සමාජ ජාලවල. එතකොට මේ ඒකේ පොඩි ඇත්ත කතාවක් තියෙනවා. ඒ කියන්නේ අර කෙලින්ම හයිවේ එකේ කොළඹ වෙන මිනිහට වැඩිය කපටි අර ගාලු පාරෙන් උදව් කරන්නම් කියාගෙන එන අය. ඒ වගේ මේ අමතක කරගන්න බැරි වුණාම නේකට රික්ත එකට තව කෙනෙක් එතන හොයාගන්නේ. අන්නේ අමතක කරන්න උත්සාහ කරලා කරලා කරලා කරලා කරලා බැරි වෙච්ච තැන බලන්න අමතක උනේ නිකම්ම මොනවා ගෙතනකද වෙන කෙනෙක් ලං කරගත්තා. එයාව අමතක කරන්න කියලා හිත හිත එයාවම මතක් වෙවි. එයා ආගිය තැන් වලට යන්නේන තැන එයාගෙන හිතිච්ච මතක් වෙච්ච කතා වෙච්ච කොටින්ම එයාත් එක්ක අහපු සින්දු ටික හරි ඇහෙනකොට එයාව මතක් වෙයි. කොත්තන හරි මතක් වෙයි ඉඳලා අන්තිමට වෙන කෙනෙක් එයාට හම්බුන ගමම නිකම්ම අමතකුණානේ. ඔන්න ඕකම භාවනාවට ආදේශ කරගන්න. එතකොට භාවනාවේදී මොකද්ද කරන්න ඕනේ? තමන්ට අමතක කරන්න ඕන තමන්ගේ හිත බැඳෙන, තමන්ට හිත කරදර කරන, තමන්ගේ හිත ඇලෙන, තමන්ගේ හිත ගැටෙන මේ අකුසල අරමුණු ගැන හරියට දකින්නකෝ අර අමතක කරන්න හදන ප්‍රේමවන්තයා ගැන වගේ කියලා. එතකොට ඒක අමතක කරන්න කන් දුක් විඳිනවා. දැන් මොකද උනේ? මේ ප්‍රේමවන්තිට අර අමතක කරගන්න හදපු කෙනා ගැන කතන්දරේ සම්පූර්ණ නැති කරගන්න ලබන අලුතෙන් කෙනෙක් හම්බෙච්ච එකම එයාත් එක්කම සම්පූර්ණ ජීවිතය අලුතෙන් ගොඩනගා ගත්තා. අර පරණ කෙනා ගැන හිතනේ ඔක්කොම අමතක වෙලා ගියා. ඒ වගේ අපි දෙන්න ඕනේ භාවනා අරමුණ. ඒ අරමුණ දුන්න ගමන් අර අමතක වෙච්ච ටික ඔක්කොම කඩලා යනවා. අමතක කරන්න ඕන වෙච්ච ටික සියල්ල බිඳ ගන්න පුළුවන්. අලුත් අරමුණ ගත්තකම අලුත් අරමුණ වෙන්න භාවනා අරමුණ. මම ඔබට මේකට මේ ඇසුර පැත්තනොත් දෙයක් කියන්න. දැන් ඔය අසත්පුරුෂය අතාරින්න කියනවනේ. අසත්පුරුෂය අතාරින්න කිව්වට සමහරු දැන් තමන් ඇසුරු කරපු අය අසත්පුරුෂයි කියලා හිතුණාට පස්සේ මේක නෑ අසුරු කරන්න සුදුසු නෑ කියලා හිතුණාට පස්සේ මෙයා අසුරු කරනවා මම පිරිහෙනවා කියලා හිතුණාට පස්සේ සමහරවිට මම හොඳට දැකලා තියෙනවා මේ ටික කාලයක් අතහැරලා දාලා ආයිත් ලඟ වෙනවා. දැන් මම දන්න එක පුතෙක් එයා ධර්මය අහන්න අරගෙන අර කලින් අසුරු කරපු යාළුවෝ අතරේ බොන අය හිටියා. ඒක ඒක ඔය මේ මේ රෑට ක්ලබ් ගාන යන වගේ යාළුවෝ හිටියා. ඒ යාළුවොත් එක්ක යත් පිරිහිලා හිම ඉඳලා ධර්මයට ආවේ. පස්සේ දැන් මෙයා මොකද කියලා අර එයා ඉතික් කල ඇසුරු කරපු යාළුවෝ ටික දැන් අසත්පුරුෂයෝ කියලා අමතක කරලා අතෑරියා. ඒ කට්ටිය අතෑරියා. අසත්පුරුෂයන්ගේ ඇසුරෙන් අයින් වෙනවා කියලා අතෑරියා. හැබැයි මෙයාට ටික කාලයක් යනකොට ආයෙ අරගොල්ලෝ මතක් වෙනවා. ඒගොල්ලෝ කරපු උදව් මතක් වෙනවා. ඒකේ කියව මතක් වෙනවා. අර අතහැරපු අසත්පුරුෂයෝ ටික ආයෙ දන්නේම නැතුව කතා කරන්න ගන්න. සමහරලාට එක්ක ෆෝන් එක ආන්සර් කරන්නේ නැතුව මේ මුල් කාලේ හිටිය අතෑරියා. නමුත් දැන් ආයෙත් ඒ කෝල් එකට මේ පිළිතුරු දෙනවා. ඉතින් පණිවිඩයක් යවනවා. ඉතින් ආයෙ ටික ටික දන්නේ නැතුව ඔන්න එන්න කියන තැන් වලට යනවා. ආපහු වැටෙනවා අරකට. ඒ කියන්නේ අමතක කළ යුතු අය අමතක කරන්න යාට බැරි වුණේ මොකද? අසත්පුරුෂයා අතාරින්න ගියාට යා තව එකක් කරලා නැහැ. මොකක්ද ඒදී? බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය කහර ලස්සන පෙන්වන අසේවනාච බාලාණන් කියලා බාලය ඇසුරු කරන එක අතාරින්න කියලා උන්වහන්සේ නිකන් හිටියේ නෑනේ. තව එකක් ඒකටම කිව්වා. මොකද්ද? පණ්ඩිතානච්ච සේවන. අන්න ඒකයි මම මේ කියන්නේ. කියන්නේ අර අසත්පුරුෂය අතෑරලා නිකන් ඉන්න එපා. එතකොට රික්තයක් එනවා. රික්තය ආපු ගමන් මොකද වෙන්නේ? ඒකටම ආයිදුවනවා. ඒකටම පයින්නවා. පණ්ඩිතානංච සේවන. ඒ රික්තේ වහන්න, ඒ ශීදස වහන්න ඇසුරු කරන්න පණ්ඩිතයන්ව. එතකොට පණ්ඩිතය ඇසුරු කරන්න ගත්තට පස්සේ පණ්ඩිතයා නිසා තමන්ට වෙනවා තමන්ව දියුණු වෙනවා. ඒ පඬිතයාගේ ඇසුරෙන් තමන් විඳින සතුටක් එන්න පටන් ගන්නවා. ඒක නිකන් අර මං කිව්වේ තමන්ගේ හිත විනාශ කරපු පරණ පෙම්වතා අමතක කරගන්න බැරුව දුක් විඳෙද්දී තමන්ගේ හිත හදන්න ආපු අලුත් පෙම්වතා පෙම්වතා ලං වුණා වගේනේ. එයා ලං වුණ ගමන් පරණ පෙම්වතා අමතක වෙලා ගියානේ. ඒ වගේ ඒක හරි පෘථග්ජන මේ නිකන් ලාමක උපමාවක්. නමුත් අර හොඳම උපමාව තමයි අසත්පුරුෂයා අතෑරලා අසත්පුරුෂයට ආයේ එකතු වෙන්නේ නැති වෙන්න කෙලින්ම සත්පුරුෂය ටික ඒ වෙනුවට හිඩසට වහ ගන්නවා. සත්පුරුෂය ටික තියාගත්තට පස්සේ දැන් එතනින් එහාට අසත්පුරුෂය මතක් කර කර ආයේ අසත්පුරුෂයන්ගේ ඇසුර හොයන්න යන්න හිතක් ඕන වෙන්නේ නැහැ. එහෙම හිතක් එන්නේවත් නැහැ. පින්වත්නි මේක හිතේ හැටි. මේ බලන්න ඇසුරක හැම දෙයකම හිතේ ස්වභාවය ඕකයි. මේ භාවනා කරන කෙනා විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන ඕක. සිතුවිලිත් හරියට ඔය සත්පුරුෂ සත්පුරුෂකම වගේම තමයි. අපේ හිතේ ඇලිච්ච අරමුණ අපේ හිතේ ගැටිච්ච අරමුණ හරියට පින්වත්නි අසත්පුරුෂ ඇසුර වගේ. අසත්පුරුෂය ටික වගේ තමයි ඇලෙන අරමුණු ගැටෙන අරමුණු. භාවනා කරන්න ගියහම එන්නේ මේවා. එක්ක අතීතය ඇලිච්චා. එක්ක අනාගතේ කරන්න ඉන්න ඇලෙන අරමුණු. එක්ක අතීත ගැටිච්චා. එක්ක අනාගතේ ගැටෙන්න අවස්ථා හැදෙන ඒවා. ඕවම මතක් වෙනවා. දැන් බලන්න ඒ ඇලෙන ගැටෙන ඔක්කොම අරමුණු අතීත අරමුණු ටික හරියට බැලුවොත් එහෙම අසත්පුරුෂ අරමුණු. සත්පුරුෂකම නැණේ අරමුණු වල ඇලෙම් ගැටෙම්. ඒතර දැන් ඔබ මොකද කරන්නේ? ඒවෙන් ඈත් වෙන්න කියලා ඒක ඒක ගැන හිතේද මම මේක අතාරිනවා අතාරිනවා වගේ ගා හිටියා කියලා කවදාවත් ඒක අතාරින්න බෑ. රික්ති පුරවනවා වගේ ගේන්න ඕනේ සත්පුරුෂ අරමුණ. සත්පුරුෂ අරමුණ තමයි මම අර කියන භාවනා අරමුණ. එක්කෝ ආනාපාන සතිය, මෛත්‍රී අරමුණක්, බුදු ගුණ අරමුණක්, මොනවා හරි ධාතු මනසිකාරයක්, ඒ සත්පුරුෂ අරමුණ. අන්න ඒක ගෙනාවට පස්සේ පින්වත්නි මම අරව හිතන්නේ මේව හිතන්නේ මේක හිතන්නේ එකගා එක එක හිතන්නේ තියව හිතේ තියෙන එක පැත්තකට දාලා මම මෙන්න මේ ටික හිතනවා කියලා හිතන්න ඕන සත්පුරුෂ අරමුණු ටික ගෙනල්ලා ඒක හිතන්න ගන්න. මොකද ඒ අරමුණ වල එකයින් තියෙන ඒකාග්‍ර කරගන්න එක අරමුණක් තියෙන. ඒ අරමුණම හිතනවා කියන එක එකම අදිස්ථාන කරගන්න. ඇත්තටම බැලුවට පස්සේ භාවනා කරන එක හරි සරල හිතට දෙන්න තියෙන හරි සරල පණිවිඩයක් තියෙනවා. ගොඩාක් ගොඩ ගහ ගන්න දෙයක් නෑ අරක කරන්නේ මේක කරන්නේ කියලා. කරන්න තියෙන එක දෙයක් විතරයි ඔලුවට දෙන්න තියෙන්නේ. එක ඉලක්කයක් තියාගන්න තියෙන්නේ. හිත කොච්චර පිට ගියත් ආයෙත් ටක් ගාලා ගන්න තියෙන මම මේ අරමුණ විතරයි හිතන්නේ. අපි කියමු කවුරු හරි කෙනෙක් බුදු ගුණ නම් හිතන්නේ එයා හිත මොන අරමුණට දිව්වත් ටක් ගාලා නෑ මේ බුදු ගුණ අරමුණ නෙමෙයි කියලා බුදු ගුණ අරමුණට වෙනවා. ආයි කොහෙද දුවගම නෑ බුදු ගුණ අරමුණටම එනවා. දැන් අපි හිතමු අපි මේ ගෙදරින් කොහේ පිට ගියත් ආයි ගෙදරට එනවනේ පිටවත් ඒ වගේ තමන් ගෙදර වගේ තමන්ගේ අර භවනා කරන අරමුණ හදා ගන්නවා. ඒ අරමුණටම එනවා. දැන් මේකෙදි විශේෂයෙන්ම ඔබ තේරුම් ගන්න අර අර එපා කියන සංඥාව දුන්නට පස්සේ කවදාකවත් ඒකෙන් ලේසියෙන් හිත මුදව ගන්න බෑ කියන එක සාමාන්‍ය ජීවිතේ හරියට භාවනා කරන හොඳට අරමුණකට මේ මේ මේ අත්දැකීමක් කරගෙන දකපු අයට ඔක පැහැදිලි වෙච්ච අවස්ථා තියෙනවා. මම ඕක හොඳටම තේරුම් ගත්ත සිද්ධියක් තියෙනවා <clears throat> මේ අචාන්චා ස්වාමීන් වහන්සේ ළඟට එක සුදු ජාතික තරුණයෙක් ඇවිල්ලා පැවිදි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරගෙන යනකොට අලුත ඒ භාවනාවේ මුල් කාලේ මේ අර තමන්ගේ යාළු වෙලා හිටපු ගෑනු ළමයා ගැන නිතර මතක් වෙනවා දැන්. ඉතින් එතන හිටපු වෙන ගුරු ස්වාමීන් වහන්සේ නමකෙන් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මට භාවනා කරද්දි මතක් වෙනවා මේ ගෑනු ළමයා ගැන මේ මොකද කරන්න ඕනේ කියලා. එයාව අමතක කරන්න කිව්වලු. එයා ගැන හිතන එක අතාරින්න කිව්වලු. ඔන්න හිතන එක ඒ ගෑනු ළමයා ගැන හිතන එක අතාරින්න කියලා තියෙනවා. දැන් ඔය ඔය ඔය පණිවිඩයේ පින්වත්නි හරි සරලව කෙනෙකුට කියන්න පුළුවන්. ආ එයා ගැන හිතන එක අතාරින්න. දැන් භාවනා කරන්න ගිය කෙනාට වගේම තමයි අතනත් අර මං කිව්වේ ප්‍රේම සම්බන්ධයක් බිඳුනමත් සමහරලාවට අර පරණ කෙනා ගැන හිතේ දෙනකොට යාළුවෝ ඔය ඔය උපදේශම දෙනවා. අර භාවනා ගුරු හාමුදුරුවෝ දුන්න උපදේශ වගේම උපදේශ දෙනවා. ඒ පරණ කෙනා ගැන කියලා අර යාළුවෝ කියනවා මේ යාගෙන හිතන එක අතාරින්න දැන්. එහෙම කියනවා. සමහරලාට කෙනෙක් මරණයටපත් වුණාට පස්සෙත් ආසන්න කාලේ යාවම මතක් වෙනකොට කියනවා දැන් ඉතින් උන දේ වුණා දැන් ඊයාගෙන හිතන එක අතාරින්න. අපේ ජීවිතේ මොන හරි අලාභයක් හානියක් වුණාට පස්සේ ඒක ගැනම හිතනකොට කියනවා දැන් ඉතින් වෙච්ච දේ වුණානේ ඒක ගැන හිතන එක අතාරින්න. මිනිස්සු හිතන එක අතාරින්න හිතන එක අතාරින්න කියලා වචනේ හරි ලේසියට කිව්වට ඕක ඔච්චර ලේසි නෑ කියලා කරන මිනිස්සු දන්නවනේ. මං කියන්නේ පින්වත්නි ඒ හිතන එක අතාරින්න කියන වචනේ ඇත්තටම කරන්න බෑ ඒ විදියට ඒ පාරෙන් හිතන එක අතාරිනවා කියන පාරෙන් ගියට ඒක කරන්න බෑ දැන් අර හාමුදුරුවෝ අර ආගම් මේ අලුතෙන් මහාන වෙච්ච හාමුදුරුවෝ සුදු ජාතික හාමුදුරු කෙනෙක් දැන් මේ හාමුදුරුවෝ අර වැඩිහිටි හාමුදුරු කෙනෙක් හිතන එක අතාරින්න කොනේ තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන ගිහි කාලේ දැන් ඒ ළමයා ගැන හිතන එක අතාරින්න කියලා දැන් මේ හාමුදුරුවෝ උත්සාහ කරනවා උත්සාහ කරනවා කරනවාද සාමාන්‍යයෙන් ඒ ආයතනේ දැන් ලොකු ස්වාමීන් වහන්සේ අචාන්චා ස්වාමීන් වහන්සේනේ එතකොට ලොකු ස්වාමීන් වහන්සේ එකපාරට ගිහිල්ලා මුණ ගැහෙන්න බෑනේ තියෙන තියෙන හැම ප්‍රශ්නෙටම හැමතිස්සෙම ලොකු ස්වාමීන් වහන්සේව හම්බෙන්න බෑ ඉතින් ඒකෙන් හින්දා තමයි අර සාමාන්‍ය ඊට පහලින් ඉන්න වැඩිහිටි හාමුදුරු කෙනෙකුට කිව්වේ හිතන එක අතාරින්න කියන උපදේශ විතරයිනේ ආවේ දැන් ඉතින් කලා කලා කලා හරි ගියේ නෑ එයාවම මතක් වෙනවා කොච්චර හිතන්න ගියත් එයාවම මතක් වෙනවා පස්සේ බැරිම තැන එක්කෝ එයාව හොයාගෙන ආයිත් යනවායි කියලත් හිතක් ආවා මේ හාමුදුරුවන්ට. මේ හාමුදුරුව බැලුවා මට එයාව අමතක වෙන්නෙම නෑ. මෙහෙම භාවනා කරන්නත් බෑ. මේ විදිහට පැවිදි ඉන්නත් බෑ. මෙයාව මම අමතක කරගන්න බැරි වුණොත් මහාන වෙන මහානකම තැරලා එයත් එක්ක මොනවයි ආය යනවායි කියලා හිතාගෙන තමයි මේ අචාන්චා හාමුදුරුව හම්බෙන්න ගියේ. ගිහිල්ලා උන්වහන්සේට කියනවා ස්වාමින්වහන්ස මේ මට මහාන වෙච්ච අලුත ඉඳලම කොච්චර භාවනා කරන්න ගියත් භාවනාවක් කරගන්න බෑ මට යාවම මතක් වෙනවා කිව්වා. ඉතින් මම අර අසවල් අසවල් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාටත් කිව්වා මගේ හිතේ තියෙන ප්‍රශ්නේ. ඉතින් උන්වහන්සේලා හැමතිස්සෙම මට අවවාද කළේ එයා ගැන හිතන එක අතාරින්න කියලා. ඉතින් මමත් උත්සාහ කරා. නමුත් මට තාම යාගෙන හිතන එක අතහැර ගන්න බැරි වුණා කිව්වා. අනේ සනස මම දැන් හිතාගෙන ඉන්නවා මෙහෙම කියලා දැන් කිව්වා සිවුරු අරිනවා එහෙම වුණොත් මට වැඩක් නැහැනේ මෙහෙම ඉඳලා කියලා කිව්වා. පස්සේ අචාන් චා ස්වාමීන් වහන්සේ හරි ලස්සන අභ්‍යාසයක් කරන්න දෙනවා මේ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේට කිව්වා ওই නමට දැන් ওই ගෑන් ළමයව අමතක කරගන්න ඕනේ. හරි මම මේ ඔය උන්වහන්සේට ඒක ලේසියෙන් කරන්න ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් මේ කැලේ ඉන්නවනේ ඕනතරම් වඳුරෝනේ කියලා අහනවා. ඇත්තට මේ ආරන්නේ හරියට වඳුරෝ හිටියා. ඉතින් ඊට පස්සේ මේ පොඩි හාමුදුරුවන්ට මේ තරුණ හාමුදුරුවන්ට අචාන්චා හාමුදුරුවෝ කිව්වා ඔය වඳුරු හිටියට ඔය නම මේ සතිය ඇතුලේ වඳුරු ගැන හිතන එක නවත්තන්නකෝ කොහොම හරි. වඳුරු ගැන හිතන්නේ නැහැ කියලා වඳුරු ගැන හිතන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න. වඳුරෙක්ව මේ සතියේ මතකෙටවත් එන්නේ නැති වෙන්නේ ඉන්න ඔය නම. වඳුරෙක්ව මතක් වෙන්නේවත් නැති වෙන්නේ ඉන්න. ඒක හරියට කළොත් ගෑන් ළමයා අමතක වෙයි කිව්වා. වඳුර එක්ක මතක් වෙන්නේවත් නැති වෙන විදිහට හිටියොත් ගෑන ළමයා අමතක වෙයි කිව්වා. දැන් ඔන්න සතියක් මේක හරියට කරන්න කිව්වා. දැන් මේ පොඩි හාඳුරුවොත් කල්පනා කරගත්තා හරියනම් මට පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මෙච්චර ලේසි ක්‍රමයක් තිබිලානේ මට මේ කවුරුත් මේක කිව්වේ නැති කියලා මේ හාඳුරුවත් හිතාගත්තා. එහෙනම් සතියක් යනකම් වඳුරෝ හිතට එන්නේ නැති වෙන විදිහට වඳුරෝ මතක් වෙන්නේ නැති වෙන විදිහට හිටියා කියන්නේ එතනින් එහාට එහෙනම් ගෑන ළමයා අමතක වෙනවා. ඒක මහා උතු ක්‍රමයක්නේ. හරි ලේසි ක්‍රමයක් නේ ඕකෙත් ඕක මං කොහොම හරි කරනවා කියලා හිතාගෙන දැන් උන්වහන්සේ කුටියට වඩිනවා. වඩනකොට කැලේ අර වඳුරු කෑග ගහ දුවනවා. දුවනකොටම ඔන්න දැන් වඳුරු වඳුරු දිහා අවධානය යොමුන වෙනදට ඔහුම යන එනකොට ඔච්චර වඳුරු මේ අහසේ දුවනේ ඔය ගස්වල පයින්නේ අවධානයට ගියේ දැන් වඳුරු දුවන දුවන තැන අවධානය යනවා. ඊට පස්සේ ආයි හිත හිතට අදිස්ථානයක් ගන්න නෑ නෑ වඳුර ගැන හිතන්න ගියොත් එහෙම මට ගෑන් ළමයා මතක කරගන්න බැරි වෙනවා. ඒ නිසා වඳුර ගැන හිතන එක කොහොම හරි නවත්ත ගන්නවා කියලා වඳුර ගැන හිතන්නේ නැහැ කියලා හිතාගෙන කුටියට යද්දී ඒ කුටියට ගිහිල්ලා දොර අරිනකොටත් උන්න එක වඳුරෙක් කෑ ගහන් දුන ඒකත් මතක් වුණාද? නෑ මං ආ හිතන්නේ කියලා හිතාගෙන කුටිය ඇතුළට ගියා. කුටිය ඇතුළේ වෙනදට සාමාන්‍යයෙන් ඇතුළට වෙලා ඉන්නකොට වඳුර ගැන එහෙම අවධානයක් නැහැ. පොතක් බලනවා නම් පොතේ ගැන පොතේ තියෙන දේ භාවනා කරනට ඒවා ගැන ඕවනේ දැන් හිතුවේ වින්දට සමානලට ගෑන් ළමයා ගැන ගොඩක් මතක් වුණේ දැන් අර කැලේ දුවන වඳුර තමයි හැමතිස්සෙම හිතට එන්නේ වන්දනාවට යන එනකොට දානෙට යන එනකොට සිවුරු සෝදනකොට පෑන් පහසු වෙනවා ඒ කියන්නේ නානකොට හැම තැනදීම වඳුර කෑ ගහන සද්දේ අන්තිමට දැන් වඳුර වඳුර වඳුර වඳුර වෙලා උන්වහන්සේට හීනෙනුත් වඳුර පේනවා දැන් පින්වත්නි මහ වද්දයක් වුණා. ඒ කියන්නේ උන්වහන්සේ දැන් දැන් සතියක අභ්‍යාසයක් දීලා තියෙනනේ. හරි දැන් එක දවසක් ගියා. දැන් දවස් දෙකක් ගියා. උන්වහන්සේ බලන හරි තව දවස් කි මෙච්චරක් තියෙනවා. මම ඒ ටිකේ හරි කොහොම හරි මේක හික්මනවා කිය කී උත්සාහ කරනවා. එන්න එන්න දැන් වඳුරමයි ඔළුවේ. එතකොට හාමුදුරුවෝ මේ සතිය අමාරුවෙන් කොහොම හරි දැන් උත්සාහ කරලා අන්තිම දවස හරි කරනවාද කියලා බලලා ඒ දවසවත් කරගන්න බැරි වුණා. පස්සේ දවස් 7ම ගියපු තැන ගිහිල්ලා අචාන්චා ස්වාමීන් වහන්සේට කිව්වා දැන් ගියේම සිවුරු වරනවා කියලා හිතාගෙන. මේ මේක හරියන්නේ මට කරන්න බෑ දැන් ලොකසන්සේ කිව්වනේ වඳුර අමතක කළොත් වඳුර ගැන හිතන්නේ නැතුව හිටියොත් ගෑන ළමයා අමතක වෙනවා කියන්නේ දැන් වඳුර ගැන හිතෙන්න ගත්තානේ වඳුර ගැන හිතෙන්න ගත්ත තැන උන්වහන්සේට තේරෙනවා එහෙනම් මට ගෑන් ළමයා මතක් කරන්න බැරි වෙයි. ඒ ඉතින් වඳුරු ගැන හිතන්න නැතු වෙන්න බැරි වුණානේ මට. ගියල් ලොකු සංසතික ලොකු සංස මට මේක හරියන්න මට මේ සිවුරේ ඉන්න බෑ. ඇයි කියලා ඇහුවා. නෑ ඔබ වහන්සේ දුන්න අභ්‍යාස කරගන්න බැරි වුණා කිව්වා. ඇයි කියලා ඇහුවා. ස්වාමීනි ඔබ වහන්සේ මට වඳුරු ගැන හිතන්න එපා කිව්වනේ. ඔබ වහන්සේ විශ්වාස කරන්න මගේ ජීවිතේ දැන් අවුරුදු 20 ගාණක් ගෙවෙනවා. මම මේ අවුරුදු 20 ගානේ වැඩියෙන්ම වඳුරු ගැන හිතුවේ මේ ගෙවිච්ච සතිය කිව්වා. ජීවිතේම වැඩියෙන්ම වඳුරගෙන හිටපු සතිය. මුළු ජීවිතේම. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා දැන් ඔය ඔය නමට කාරණා දෙකක් තියෙනවා මෙතන දකින්න. කාරණා දෙකක්. හරි ලස්සන සිද්ධියක් මේක පින්වත්නි. මොකක්ද ඒ කාරණා දෙක? එක කාරණයක් තමයි දැන් බලන්න මෙතන තියෙනවා මෙච්චර කාලයක් ගෑන් ළමයා හැමතිස්සෙම හිතට ආවා. ගෑනු ළමයා හිතට ආව වදයක් වෙවි. දැන් මේ ගෙවිච්ච සතිය ඇතුලේ ගෑනු ළමයා ගැන හිතෙච්ච එක අඩු වුණා. ඒක එකක්. ඒ මොකද ගෑනු ළමයා ගැන හිතන්නේ නැති නැහැ කියලා හිතට දෙන්නේ නැතුව වෙන දෙයක් ගැන හිතන්නේ කියලා දුන්න නිසා ඒ ඒ දේ දැන් හිතට ලොකු අවධානයක් ගත්තා. දැන් මොකදුනේ මේ සතිය වැඩියෙන්ම වඳුරෝ අර හයිලයිට් වෙනවා වගේ හිතට කැපිලා පේන්න ගත්තේ අරමුණක් විදියට වඳුරු ගැන. එතකොට මොකදුනේ? ගෑනු ළමයා ගැන හිතන්න තියෙන අවස්ථාව හරියට වඳුරු ගැන හිතන එකට ඉඩ ගියා වගේ. ඒ ඉඩ වෙන් වුණා ගෑනු ළමයා වෙනුවෙන් නෙමෙයි වඳුරු වෙනුවෙන් හිතේ ඉඩ වැඩියෙන් වෙන් වුණා. ඒතර වඳුරු වෙනුවෙන් හිතේ ඉඩ වැඩියෙන් වෙන් වෙනකොට ගෑනු ළමයා වෙනුවෙන් හිතේ ඉඩ වෙන් වෙන එක අඩු වුණා. ඔන්න දැන් ගෑනු ළමයා අමතක කරන්න එක හේතුවක් ඒකෙන් හැදුනා. අනිත් පැත්තෙන් මේ ස්වාමීන් වහන්සේට දැන් තේරුම් කරලා දුන්න මෙතන හිතට මේ දේ කරන්න එපා කියලා මොකක් කරේම දෙන මෙසේජ් එක ඒකම තමයි එතනින් හැරි හිතන්න ගන්න කියලා. නිසා භාවනාවක් කරන්න ගිය කෙනෙක් මේක හිතන්නේ අරක හිතන්නේ අරක එපා මේක එපා කියලා එපා එපා කියන දේවල් ගැන ඔළුවට දාගන්න එපා. හිතන්න ඕන දේ ගැන විතරක් හිතන්න කියලා කිව්වා. එතකොට මෙතනදී දැන් ඔන්න පැති දෙකක් එකක් තමයි අර ගෑන් ළමයා ගැන අමතක කරන්න මේක එක උදව්වක් වුණා මේ සතිය ඇතුලේ. එතරම් දැන් මේ අභ්‍යාසය නිසා ගෑන් ළමයා ගැන හිතන එක අඩු වුණානේ එතරම්. ඒ සතියක් එමේ හිටියා කියන්නේ දැන් වඳුර ගැන හිතට හැමතිස්සෙම ආවෝ වගේ බුදු ගුණ හැමතිස්සෙම හිතට දුන්නා නම් එතෙන්දී අචාන්චා සයන්ස මේ ස්වාමීන් වහන්සේට බුද්ධ බුද්ධෝ බුද්ධෝ කියලා හිතන්න කියනවා. ඒතකොට දවසේ හැමතිස්සෙම බුද්ධෝ බුද්ධෝ කියන එක දැන් හිතන්න ගියාම ගෑන් ළමයා ගැන හිතන එකකට වැඩි අවධානය අරකට ගිහිල්ලා. එතන බුද්ධෝ කියන එක ගැන හිතනවා. අරක එපා මේක එපා කියන මැසේජ් එක දුන්නා නම් කවදාකවත් ඒකෙන් ඔළුව නිදහස් කරගන්න වෙන්නේ නැහැ. හරි වටිනවා පින්වත්නි අපිට මේ සමහරලාවට මේ වගේ කාරණා දැනගෙනම භාවනාවලට වාඩි වෙනකොට නැත්තම් වෙන්නේ භාවනාවට වාඩි වෙලා හිතට පීඩාකාරීව එක අරමුණක් කෙනකොට ඇලෙන හෝ ගැටෙන ඒකම ගැන අපි ඔළුවට දෙන්න හදනවා නෑ ඒක ගැන හිතන්න නැතු වෙන හදනවා මම ඒක අමතක කරනවා මම ඒක ගැන ආයි කල්පනා කරන්නේ නෑ හිතනවා ඒකම හිතෙනවා දැන් ඔන්න හිතේ හැටි තේරුම් ගන්න අපි මේ හිත මොන වගේද කියලා දැනගෙන තමයි පින්වත්නි හිතට අවශ්‍ය කරන අභ්‍යාස හිත හිත හදන පුහුණුවට යොමු වෙන්න ඕනේ ඉතින් ඔබට පින්වත්නි මේ කොරෝනා කාලේ මට අර නහය කහපු එකෙන් තමයි මේ කාරණාව කතා කරන්න ඕනේ කියලා හිතුනේ. මේ මූණ අල්ලන්න එපා ගිවම මූණම අල්ලන්න හිතනවා වගේ. වඳුර ගැන හිතන්න එපා ගිවට පස්සේ වඳුර ගැනම හිතනවා වගේ. ගෑන් ළමයා ගැන හිතන්න එපා කිව්ව තැන ගෑන් ළමයා ගැනම හිතනවා වගේ. අපි මේ හිතට භාවනා කරන්න ගියලා අරක හිතන්න එපා මේක හිතන්න එපා කියලා නොදී ඉන්න ඕනේ කියන එක කියලා දෙන්න ඕනේ කියලා හිතුනේ. එතකොට කරන්න තියෙන දැන් ඔන්න පැහැදිලි ඇති ඔබට හිතන්න එපා කියන දේ දහසක් ලෝකේ තියෙනවානේ. බම්බල පිටිය ගැන හිතන්න එපා, මිනුවන්ගොඩ ගැන හිතන්න එපා, අරග ගැන හිතන්න එපා, මේක ගැන හිතන්න එපා කියලා එපා කියන දේවල් කෝටි ප්‍රකෝටි ගණන් ලෝකේ තියෙනවා. හිතන්න එපා කියන අය ඕන තරම් ඉන්න ඔක්කොම පැත්තක දාලා හිතන්න ඕන එක එකයිනේ තියෙන්නේ. ආනාපානසය තියෙන ඒක දේ ගැන හිතන්න ගන්න. ඒක තමයි අපි කළ යුත්තේ. එතකොට ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සතර සතිපට්ඨානය නම් වූ මේ තමන්ගේ හිත හසුරවන්න ඕන සිහිය පුරුදු කරන්න ඕන ඒකාග්‍ර කරගන්න ඕන ඕකට කියන මූල කමටහනක් තියාගන්න ඒ කියන්නේ වැඩිපුර හිත පුරුදු කරන කමටහන හිතට පැන පැන හැම එකටම දුවන්න එපා හැබැයි හිතට ඒ ඒ තැනට දෙන්න ඕන දේ තියෙනවා මූල කමටහන කියන්නේ මූලිකව අපි නිතර වැඩිපුරම හිත පුරුදු කරගත එක දෙයක් තියාගන්න ඕනේ ඒ දෙයට වැඩිපුර අවධානය තියාගන්න ඕනේ ඉතින් ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම තමන්ගේ හිතට හුරු වෙච්ච හොඳට පුරුදු වෙච්ච අරමුණකට පුළුවන් තරම් හිත පවත්ව ගන්න. දැන් ඇත්තටම බවුන් පැලස්සේ නිවාසික පුහුණු දැන් පටන් ගත්ත නිසා ඕන කෙනෙකුට දැන් ඉස්සරහට නිවාසික පුහුණුවට භාවනාවට වාඩි වෙන්න පුළුවන්. හැබැයි අවාසනාවට දැන් මේ කොරෝනා කාලේ ඇත්තටම මේක පටන් ගත්තේ බවුන් පැලසාවට තියෙන මේ ගාමන්ට් එක ඒකින්ද බවුන් පැලසට තදාසන්නේ තියෙන සහ ඇඳිලි නීති දාලා තියෙන නිසා මේ බවුන් පැලසට මේ දවස්වල එන්න ඔබට බෑ අලුතින් භාවනාවකට වාඩි වෙන්න. ඉතින් මේ තියෙන ප්‍රශ්න ටිකක් එහාට මෙහාට වෙනකන් Tamange නිවසේ ඉඳලා ඔබට හිත පුරුදු කරන්න හිත වඩන්න මේ අනුශාසනයත් උපකාරී කරගන්න පුළුවන් තරම් දැන් එකලා වෙන්න කියලා කියන්නේ මිනිස්සුන්ට හුදකලා වෙන්න කියලා. එතකොට ජනයාගෙන් හැකිතරම් ඈත් වෙලා ඉන්න ඕනේ. එක එකට කට්ටිය රංචු ගහලා කාලේ කාප් එක දැන් පුළුවන් තරම් අඩු වෙලා මිනිස්සු මේ විවේකේ හැකි තරම් ලං කරගන්න කාලයක් වෙනවා නොදැනීම ඉතින් ඇත්තටම බලන්න එයාපෝට් වහලා කාලයක් තිස්සේ නිකන් හැම රටකටම වගේ මේක දැන් බලපානවනේ එතකොට ලෝකේ පුරා ඇවිදපු මිනිස්සු දැන් නිකන් එක තැනකට කොටු වෙලා ඉන්නා වගේ හැම රටකම ඒගොල්ලෝ ඒ ඒ තමන්ගේ රටට කොටු වෙලා ඉන්නා වගේ ඉතින් ඒ වගේ තමන් තමන්ගේ දැන් නිවසටත් පුළුවන් තරම් කොටු වෙලා ඉන්න කාලේ වැඩි වෙනවනේ මේ මේ තියෙන පරිසරය නිසා. ඊතර පින්වත්නි ඔබ තමන්ගේ හිතත් එක අරමුණකට කොටු කරන්න. හිත එක අරමුණකට යොමු කරලා කොටු කරලා ඒ අරමුණේම හිත සංසිඳවගෙන පුළුවන් තරම් මේ ලැබෙන කාල පරිච්ඡේද තුල ආශිර්වාදයක් කරගෙන තමන් හිත দমনය කරගන්න වාග්යවන්ත වෙන්න කියලා ඔබ සියලු දෙනාටම සිහිපත් කරමින් පින්වත්නි ඊළඟ හෝරාව නේවාසික මේ පුහුණුව ගැනත් අපි කතා කරමින් අපිට මේ සිත්නතසපුව සාකච්ඡාවේ ගොඩක් දේ අද කතා කරන්න තියෙනවා රැඳෙන්න කියලා ආරාධනා කරන ඊළඟ සාකච්ඡාව සමග සියලු දෙනාටම සෙත් පතනවා ආශිර්වාද කරනවා යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම සැලසෙත්වා කියලා. සාදු සාදු සාදු. අද පින්වත්නි ධර්ම දේශනාවේ දායකත්වයේ පානදුර දේවා කුස්ලා දිනිති දිනෙත් කියන මේ ප්‍රනාන්දු පවුලේ පින්නතුන් විසින් එකතු වෙන්නේ දායකත්වයට. ඉතින් නැසී ගිය සාලියද සිල්වා පියාණන්ගේ 7 වෙනි දිනට එදෙන ජන්මදිනය සිහිපත් කර ගර්ටිද සිල්වා ඩෙන්සිල් සහ රීනි ප්‍රනාන්දු කියන දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරමින් ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම නිවන පිණිසම මේ පින හේතු වෙන්නට කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඉතින් නිවනට පින පින බලපාන්න පින්වත්නි නිවනට උපකාර වෙන ධර්මය හෙනකොටයි. ඉතින් ඔබට අද අහන්නට ලැබුණෙත් නිවන පිණිස යම් කිසි විදියකට තමන්ගේ හිත සමාධිගත කරගන්න උපකාරී කරන අනුශාසනාවක් කොටිම භාවනාවට උපදෙස් ටිකක් අද අනුශාසනාව තුළ ලැබුණේ ඒව තමයි අපිට මේ නිවනට පින පිනිස පිනේ විපාක විදිහට ලැබෙන්නේ. මේ වගේ ධර්මය අහන්න ලැබෙන එක. ඉතින් ඔබ හැමදෙනාට මේ දායකත්වයේ අරමුණු තුලින් රැස් කරගන්න ලැබිච්ච සියලුම පින් ඒ හත්වෙනි දට යෙදෙන මේ යෙදුණු ඒ ජන්මදිනයටත් අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම තාත්තා නැසී ගිය පරලොව මේ වෙනකොට යතුන් අතර නැති තාත්තා කෙනෙක් නිසා එතුමා ඇතුළු සංසාරගත සීපත් කළ නොකළ සියලුම මියගේ ඥාතියෝ මේ පින්බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සාදු සාදු සාදු. ඒ වගේම මේ ඔබ හැම දෙනාගේම සසරගත සියලු මියගේ ඥාතියෝ මේ පින්බලෙන් පරලොව සැනසෙත්වා. විශේෂයෙන්ම පින්වත්නි කොරෝනා රෝගියට මේ වෙනකොට විශාල පිරිසක් ගොදුරු වෙනවා. ඉතින් අපි හැම දෙනාගේම කායික ප්‍රතිශක්තිය වැඩිමින් මානසික ප්‍රතිශක්තියද මේ දේශනේ මානසික ප්‍රතිශක්තියටනේ. ඉතින් කායික ප්‍රතිශක්තියට කොත්තමල්ලි බොන්න විවිධ විදියට මේ ඖෂධ පාවිච්චි කරන්න කියලා කියන හැම පැත්තම ප්‍රතිශක්තිය තියාගන්න ඕනේ ජීවිතේට. ඔබ හැම දිනාටම සිහිපත් කරනවා මේ ගොදුරු වෙන රෝගී රෝගයට ඔබ ගොදුරු නොවන්නට ඔබට මේ පිනත් උපකාර වෙන්නට කියලා මරණයටපත් වන සියලු කොරෝනා රෝගීන්ටත් අපි පරලොව සැනසෙල්ල ප්‍රාර්ථනා කරන ගමන් අපේ රටේ කොරෝනා රෝගියට ගොදුරුව මරණයටපත් නොවන්නට හැම දිනාටම ආරක්ෂාව රැකවරණය පිණිස අපි රැස් කරන සියලු පිනත ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා සිතක් ඇති කරගෙන ඔබ හැම දිනාටමත් දායකත්ව දරු ප්‍රනාන්දු පවුලේ දේවා කුසල දිනිති දිනෙත් කියන ඇත්තන්ටත් නෙත් ආයතනයේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් ආශිර්වාද කරනවා සියල්ලෝම යහපත සැපත සැනසෙල්ල දකිමින් සියලු දෙනාටම මෙලෝ යහපතත් පරලෝ සුගතියත් සැලසෙත්වා හැමදෙනාම චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් කරගනිත්වා කියලා සාදු කියන්නේ සාදු සාදු සාදු ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු සංසවාදා සික්නතස පොදර්මාන ශාසනාවයි නිමාප්ත පස්තුනේ හිත පිළිබඳව හිතට වදින දේශනාවක් හිත අපි කොහොමද සකසාගත යුත්තේ හිත පිනෙන් පුරවාගත යුත්තේ කොහොමද කියන කාරණය සහ භාවනාව පිළිබඳව අපේ හැමදෙරු සිහිපත් කළා බවුන් පැලස්ස ඒ වෙනුවෙන් සැකසු මධ්‍යස්ථානයේ එහි කටයුතු ආරම්භ වීමත් සමගයි මේ දෙවන කොරෝනා රැල්ල මතුවුනේ කොහොම නමුත් ඒ හිත හදන වැඩපිළිවෙලට ශක්තියක් මේ වැඩසටහන ඔස්සේ ඔබට ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටටපත් වෙමින් පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිරුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි සිග්නට් අසපුව සමග ධර්ම සාකච්ඡාවටයි යොමු වෙන්නේ. නැවත වාරයක් සෙනසුරාදා සිග්නට් අසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව බොහොම ගෞරවයෙන් පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ. සෙනහස අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මේ මොහොත වන විටත් අපි මීට ස්වල්ප වේලාවකට ප්‍රථමයෙන් ශ්‍රවණය කරපු ප්‍රවෘත්ති ප්‍රකාශය දිහා බැලුවත් තරමක අවිනිශ්චිත ස්වභාවයක් ලෝකයේ දිහා වමනක් නොවේ අපේ රට දිහාත් අවධානයෙන් බැලුව විට ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මට හිතෙනවා අද ඔබ වහන්සේ හිත පිළිබඳව මනා පැහැදිලි කිරීමක් සිදු කරපු ඒ වගේම හිත භාවනාවකට යොමු කර ගැනීමට හැකි වටපිටාවක් ගොඩනැගිය හැකි අනුශාසනාවක් තමයි දේශනාව තුළදී අපට අහන්නට ලැබුණේ. ඉතින් ඒ ඇසුරේම මේ අවිනිශ්චිත ස්වභාවය අපි ලෝකයේ තුල දකින්නේ අපේ හාමුදුරුවනේ. හරි අමුතු දේවල් වෙන්නේ ලෝකයේ මොකද්ද වෙන්නේ කියන එක අපිට හිතාගන්න බැරි මට්ටමකටපත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ తত্ত্বය තුළ අපි හැම විටම අසරණ භාවයටපත් වෙනවා. මට මේ ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට අතර ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බොහොම සිහිපත් කළා. මේ ඉන්න අපි ලබන සතිය වෙනකොට IDH නිදන්නෙත් නැහැ කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේ කියනකොට මට හිතෙනවා අනේ අපි අසරණ වෙලාද අවිනිශ්චිත ස්වභාවයත් එක්ක අපි මොකද්ද මේ වෙන්නේ කියන එක අපහැදීමක් අපේ හිතේ තිබෙන කියන්නේ මොකද්ද පැහැදිලි නෑ මේ ස්වභාවය. ඒ කියන්නේ සවනස මේ වගේ වෙන්න හේතුව අපි ලෝකයේ ඇත්ත ස්වභාවය හඳුනා නොගැනීමද ලෝකයට ස්වභාව දැන් සාමාන්‍යයෙන් කියමනේ කියනවා ලෝකයේ ස්වභාව ධර්මයට අනුව හැමදේම සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ ස්වභාව ධර්මයට අනුව හැමදේම සිද්ධ වෙනවා. ඒ ස්වභාව ධර්මයට අනුව සිදුවෙන හැමදේම පිළිගන්නට අපේ හිත සූදානම්ම නැහැ කියන එකද මේ කියවෙන කාරණාවෙන් අපිට පැහැදිලි වෙන්නේ. අවිනිශ්චිත ස්වභාවයෙන් අපිට පසක් වෙන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ කියලා වදාලේ වරුණ නේ කන්නාසි දේවකයන් මනස කියන ආයතන ලෝකනේ. ලෝකය ආයතන ලෝකයේ තුල අපි කතා කරාට පස්සේ මේ ඇහෙන පේන හැමදේම දැන් අපි හිතමු ආසන්න උදාහරණයක් විදිහට ඔන්න කටුනායක ඇඟලොම් කම්හලේ මෙච්චරක් කොරෝනා රෝගීන් හම්බෙලා කියලා එහෙනවා. මේකත් ශබ්ද ලෝකෙට අයිති. කනට හිත ශබ්දයක් විදිහට තමයි සෝතායතන කියන කන නම් වූ ආයතනය හරහා තමයි අපි ඒ හටගෙන කනක් හටගත්ත නිසානේ වරුණ. දැනගත්තේ ඒ වගේ රෝගීන් ඉන්නවා කියන શબ્දේ. එහෙමයි. කනක් කට ගන්නවා කියන මේ අම්මේ මව් කුසෙන් උපදුනා කියන එක නෙමෙයි. ඒ මොහොත තුළ කනේ ක්‍රියාකාරීත්වය ගැන මේ කියන්නේ. ඒ ක්‍රියාකාරී හට ගැනීමක් තියෙන මේ මොහොතේ. ඔන්න ඔය හටගත්ත නිසා තමයි අපි ඒක ගැන දන්නේ. එතකොට මේ හැම හට ගැනීමක්ම වරුනේ ස්පස්සපච්චය. ස්පර්ශ නිසා තමයි හටගන්නේ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ස්පර්ශය නිසා හටගන්න ලෝක ලෝකයේ ස්වභාවය අවබෝධ කරන්න කියලා කියනවා ඒ ගැන කාට හරි අවබෝධයක් ඇති වුණොත් වරුණ මේ ලෝකයේ සිද්ධ වෙන ස්වභාවය ගැන ඒක නා තේරුම් ගන්නවා. ඉතින් මේ කාරණේ හරි ලස්සනට ලෝක වෝලෝකන සූත්‍රය කියලා සූත්‍රයක තියෙනවා. ඔය සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ කියලා කතාවක් තියෙනවා. ඔව්. ලෝදම් කියලා කියනවා කියලානේ. ඔව් බිග් මාස්ටර්ගේ සින්දු. ඔව්. එතකොට මෙන්න මේ සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ කියන එක වරුණ හරි ලස්සනට කිය ඒක මේ හොඳට දැනෙන සූත්‍රයක් තමයි මේ සූත්‍රය. එහෙමයි. මේකේ බුදුරජාණන් වහන්සේ උදානයක් විදිහට පිට කරන කරුණු ටිකක් තියෙනවා. අයං ලෝකෝ සන්තාපජාතෝ පස්ස පරේතෝ රෝගං වදති අත්තතෝ. මේ ඒ වචන ටිකම හරි අපූර්වයි. මේ කියනවා මේ ලෝකයේ හැමතිස්සෙම මේ ਸੰతాප ජාතෝ සංతాප උපදින එකමයි වෙන්නේ. එහෙමයි. මේ ලෝකේ. ලෝකේ කියන්නේ ඔන්න මතක තියාගන්න ඇහෙන ශබ්ද ඔස්සේ දැන් අපි ලෝකේ කියලා කතා කරන හැමතෙම උදාහරණයකට හිතන්න මේ කොරෝනා දෙවෙනි වෙල්ල පටන් ගත්තේ අපේ බවුන් පැලැස්සත් අදාසන්න තියෙන ගාමන්ට් එකේ. ඔව්. මිනුවන්ගොඩ. එතකොට මිනුවන්ගොඩ ඒ ඇඟලොම් කම්හලෙන් පටන් ගත්ත තැන දහස් ගාණක් එක සැරේට දැන් මේ රෝගීන් හම්බුණා. එහෙමයි. වරුණ ඒ දවස් ටිකේ ඒ මිනුවන්ගොඩම භාවනා කරගෙන ඉන්නවා අපේ නේවාසික පුහුණුවේ යෝගීන් ටික. ඔව්. යෝගින් යෝගින් අතරේ කතා බහක් නැහැ වැඩසටහනේදී. ඒ අය කතා කරන්නේ ගුරු ස්වාමීන් වහන්සේලාක විතරයි. එහෙමයි. ඒගොල්ලන් මොනවා හරි ස්වාමීන් වහන්සේලාට කියන්නේ නැතුව හදිස්සිය මොනවා හරි එක්ක වැසිකිළියේ සම්බන්ධ අඩුපාඩු වෙච්ච දේ මොනවා හරි සබන් කැලලක මොනවා හරි අඩුපාඩුවක් මොකක් හරි තියෙනවා නම් එහෙම කතා කරන්නේ වෙනම කැපකරු කෙනෙක් ඉන්නවා එයාත් එක්ක විතරයි කතා කරන්නේ ඒ අවශ්‍ය දේ. යෝගියෝ යෝගියෝ අතර කතා වුත් නැහැ. ෆෝනුත් නැහැ. ෆෝන් ටිකත් ඔක්කොම වරුණ කාර්යාලේ ලොකරේක. ලොකරේක තියෙන්නේ. දැන් මේ දෙවැනි රැල්ල පටන් අරන් දහස් ගාණක් රෝගීන් හට මේ අඳුරගත්ත තුරු මේ යෝගින් කවුරුත් දන්නේ කොරෝනා පටන් අරගෙන කිසි දෙයක් දන්නේ. ඔව්. කට්ටිය හොඳට භාවනා කරනවා දවස් දෙක තුන දැන් ඒගොල්ලෝ ගාණක්වත් නැහැ. ඒතකොට මේ ආව දවසයි ඊට පස්සේ භාවනාවේ දවස් දෙක ඔක්කොම දවස් තුනක්. ඉතින් මේ දවස් තුන යනකම් මේගොල්ලෝ කවුරුත් දන්නේ. පස්සේ අපි කල්පනා කරා සම්පූර්ණ වැඩසටහන ඉවර වෙනකම්ම මෙහෙම හිටියොත් එහෙම මේගොල්ලෝ කොහොමද දන්නේ සතියද දවස් 10ද ඉන්නකම් එක්කෙනෙක්වත් දන්නේ සතියෙන් ඉන්නේ සතියෙන් ඉන්නවා මේවා දන්නේ නැහැ <laughs> මේ කොරෝනා එක්ගෙනවත් දන්නේ නැද මෙහෙම පටන් අරන් කියලා කිසි දෙයක් ඒක අතකට අපි දැන් අපි ගුරු ස්වාමින්වහන්සේලා අතරේ කතාවක් ඇති කරගත්තා අපි නොකිය ඉමුද නොකිය ඉඳලා වැඩසටහන හොම්මම යන්න දෙමු පස්සේ ආයෙත් අපි තීරණයක් ගත්තා මම ඒත් යුදහන්දාපතුමා එක්කත් කතා කළා මෙහෙම මගේ මේ දවස්වල කණ්ඩායමක් භාවනාව ඉන්නවා ඔබතුමා මට කියන්න මම මේගොල්ලෝ යවන්නද තියාගන්නද කියලා ඊට පස්සේ එතුමා මට කිව්වා සයන්හන්ස මේ දැන් කොහොමත් ඔහි ඇඳිරි නීතිය දාලා තියෙන නිසා යවන්න එපා ඔහොම තියාගන්න කියලා එතුමත් කිව්වා එතකොට දැන් අපි අපි අපි තීරණය කළා මේ අයගේ භාවනාව කඩාකප්පල් කරන එක අපරාධය ඔහොම ඉන්න දෙනවා කියලා එහෙමයි පස්සේ ආයෙත් අපිට හවස් වෙනකොට අපි සාකච්ඡාවක් ආවා මුළු රටටම බැරි වෙලා හරි ඇඳිරි නීතිය දැම්මොත් වරුණ මේ යන්නේන බස් කෝච්චි ඔක්කොම නවත්තනවනේ. ඒතර දැන් මෙතන අපි ළඟ මාතරා ඉන්නවා, රත්නපුරා ඉන්නවා, බණ්ඩාරවල පැත්තේ ඉන්න එක එක රට පුරා කට්ටිය දැන් උතන ඉන්නවා අපි අපි ළඟ. ඒත් ඒක කවද වෙනකන්ද කියලා අපි දන්නේ නැහැ මුණ. දන්නේ නැහැ ඔබට මතකනේ මාර්තු ඒක මැයි මාසය උතර වෙනකන් ඇදිරි වී ගියානේ. ඒතර අනිත් එක දැන් ඇඳිරි නීතක ටික කාලයක් ඉඳලා අපි මොකක් හරි ක්‍රමයකින් යන්න හැදුවත් ඊට පස්සේ අර ගමේ අය මෙයාව ගෙන්න ගන්න කැමති නෑ. මිනුවන්ගොඩ ඉඳලා ආවේ. ඔව්. ප්‍රශ්නයකින්. එතකොට අපිට තියාගන්න වෙනවා මාස ගානම. දැන් ඒකත් කමන්නේ කියමුකෝ. මේ කට්ටියට අවශ්‍ය ආහාර පාන සපයමින් අවශ්‍ය පහසුකම් ටික සපයමින් මේ මාස ගාන තියාගත්තා. ඒක ඒකෙත් නෙමෙයි ප්‍රශ්නේ. ඒ අයගේ ගෙවල් වල පසුබිම අපි දන්නේ ළමයි ටික මේ කොහේ හරි තැනක නවත්තලා එක්ක නෝන රට මේ අයියලා ගෙදර ළමයි ටික තියලා ඇවිල්ලා වෙන්න පුළුවන් මෙතෙන්ට ඔයගේ පසුබිම දන්නේ. පස්සේ අපි අවසානයේ තීරණයක් ගත්තා මේ මෙතන ඉඳලා දවස් 7 යනකොට මේ මොන වගේ තත්ත්වයක් ඊද දන්නේ නිසා අපි හොඳම දේ තමයි මේ වෙලාවේ මේ අය දැනුවත් කරමු කියලා ඔන්න වරුණ රාත්‍රියේ කට්ටියම ගෙනල්ලා ඒ අයගේ තත්ත්වය බලලා හිමීට කිව්වා. ඒ කියනකම් මේගොල්ලන්ගේ ලෝකයේ අර ਸੰతాපජාත ਸੰతాප ඉපදීමක් උන්නේ ඒ වෙනකම්. එහෙමයි. කොරෝනා නැවත පටන් ගත්තා කියන ਸੰతాපයක් හිතට ආවෙවත් නෑ. එහෙමයි. මේ ඇත්තරම මේ ලෝකයේ දෙවනි රැල්ලක් පටන් ගත්තා කියලා වුන් දැනගත්තේ කනත්, ශබ්දෙත්, කනේ විඥානෙත් කියන තුනේ එකතු වීම නිසා. එහෙමයි. දැන් ලංකාවේ අයට ওই තුන එකතු වෙලා දවස් 3ක් ගියාට පස්සේ තමයි අර කට්ටියට ওই තුන එකතු වෙන්නේ. <laughs> එතකොට ඒගොල්ලන්ගේ වෙනම ලෝකයක් තිබුණේ එතන. ඒගොල්ලන්ගේ වෙනම ලෝකයක්. එතන ලෝකේ කියන්නේ වරුණ එහෙනම් මේ කොරෝනා ලෝකේ තියෙන කොරෝනාද ලෝකයේ මොන හරි සුනාමිද හැම ප්‍රශ්නයක්ම මොන ਸੰతాපෙත් හටගන්නේ ඇත්තටම බලවත් පස්ස පරේතෝ. ස්පර්ශය. ස්පර්ශය හටගත්තම. එහෙමයි. එතකොට මේ මේකේ මේ බුදුරජාණන් සිටස ලස්සන කියන යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යේන යේනහි මඤ්ඤති යම් යම් විදියකටද හිතන්නේ තතෝ තං හෝති අඤ්ඤතා වෙන්නේ වෙන විදියකට එහෙමයි බලන්නේ නෙමෙයි සිදු වෙන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ ওই වචන ටිකම කිව්වා ලස්සනට යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා හිතන විදිහට වෙන්නේ ඒ ඒ විදිහට හිතුවට වෙන්නේ වෙන විදියකට යන්නේ ඒක ස්පර්ශ නිසානේ වෙන්නේ. ඒතර දැන් ඒ කට්ටිය ආවෙත් නිවාඩු දාගෙන විවිධ දේ කරගෙන ආවෙත් මොහොකටද? දවස් ගාණක් මෙතන නිවාසික පුහුණු වෙන්න. නමුත් යෙන් යන්නේ මඤ්ඤති. ඒ ඒ විදිහට හිතුවට තතෝරා හෝති අඤ්ඤත. උනේ වෙන විදිහකට. දැන් අපිට මතක අපි පෙබරවාරි අන්තිම බවුන් පැලස් ආරම්භ කරලානේ මාර්තු පළවෙනිදෙන් වැඩසටහන උත්සවයේ ගත්ත මේ ආයතන විවෘත කරලා. ඊට පස්සේ දැන් වැඩසටහන් පටන් ගන්න හිටියා අපි මාර්තු මට මතක හැටියට දවසකුත් අපි යොදාගෙන තිබුණා මාර්තු මාසේ මුල් සතියේ. ඒ සතියේ ඉඳලා දිගටම වැඩසටහන් යන්නේ. නමුත් අන්තිමට මාර්තුත් ඇඳිරි නීති, අප්‍රේලුත් ඇඳිරි නීති, මේත් ඇඳිරි නීති ඇවිල්ලා ඔන්න අපේ වෙසක් වෙනුවෙන් තේ වෙනුවෙන් විදිහටම කල්පනා කරනවා. වෙසක් කාලෙත් ඇඳිරි නීති ආවන්නේ. ඒතර ඔක්කොම අපිට දැන් මේ පළවෙනි රැල්ල ආපු වෙලාවේ බවුන් පැලැස් නිවාසික පුහුණු කරගන්න බැරි වෙලා යාන්තම් ඔන්න පොඩ්ඩක් පණ ගහලා එනකොට ආයි පටන් ගත්තා පටන් ගත්තා ඔන්න දෙවෙනි රැල්ලාව. <laughs> මට එතනත් තේරෙන යේන යේනහි මඤ්ඤති යම් යම් විදිහකට අපි හිතුවේ තතෝතං හෝති අඤ්ඤතා වෙන විදිහකට වෙන්නේ. දැන් අද ඔබ වහන්සේ මේ වෙනකොට අපි හිතන් හිටියේ දවාන ගුරු කුඹර විහාරස්ථාන. ඒක අනිත් එක. මම ගිය පාර වැඩසටහනෙත් කිව්වා ලක්ෂ 8යි ගානක පාන් ගේන්නත් ලෑසි කරලා <laughs> නෙල්ලිගල හාමුදුරුවෝ දහස් ගානකට ඔක්කොම සංවිධානය කරලා උන්වහන්සේත් විශාල සැලසුම් සහගත ඔක්කොම සූදානම් කරගෙන හිටියා. මම හිත අගමැතිතුමත් වෙනවා ගුවනින් මල් ලිහිනවා එක එක ගුවන් ගොඩ ට්‍රයිනිකායක මහානායක සම්මාසලගේ සහභාගීත්වයෙන් ලොකු සැලසුම් ටිකක් උන්වහන්සේ හදාගෙන හරියට අපි දැක්ක උන්වහන්සේ මන් දන්නේ කවදාකවත් පින්කමක නැති තරම් කැප වුණා උනන්දුවෙන්. එහෙමයි. ඉතින් එතන නෙලිගල හාමුදුරන්ටත් උනේ යේන යේන හිමඤ්ඤති. තතෝතං හෝති අඤ්ඤුතං යම් යම් විදිහකට හිතුවේ ඒ විදිහට නෙවෙයි වෙන විදිහකට. එතකොට අපි හැමදේම දැන් ඒක අපි සාකච්ඡාව ඇත්තටම එතන සජීවීව කරන්න හිටපු එක අද අපිට මැදිරිය කරන්න සිද්ධ වුණා. එහෙමයි. මම ඒකයි වරුණට කිව්වේ දැන් අපි මෙහෙම හිටියට ලබන සෙන්සුරාදා ඔයා හරි මං හරි එක්ක දෙන්නම හරි අයිඩී චින්දී දන්නෙත් නෑ කියලා. එහෙමයි. ඉතින් අපි සිතුවිලි තියාගෙන බලාපොරොත්තු තියාගෙන යම් අරමුණක් කරා යන ගමන සාර්ථක නැහැ කියලාද මේ කියන්නේ නෑ නේ වරුණ අපි අරමුණක් තියෙන්නේ දැන් ඒ දැන් භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙනවා කියලා අරමුණක් කරා ආවා බෝසත්ව අරමුණක් නැතුව රහත් වෙන්න පුළුවන්ද බෑ අරමුණක් නැතුව සෝවාන්වත් වෙන්න පුළුවන්ද බෑ හැම දෙයකම අරමුණක් තියෙනනේ. ඇයි ආරේෂ්ඨාංගික මාර්ග වඩන්න කියලා කිය මේ ප්‍රතිපදාවට යොමු වෙන්නේ. ඇයි භාවනා කරන්න ගන්න මේ ඔක්කොම මේ දේ කරන්න ඕනේ කියලා අරමුණකට අරමුණ. ඔව්. හැබැයි උපාදාන තියාගන්න හොඳ නැහැ. මෙසේම වේවා, එසේ නොවේවා නේද? මටම වේවා, අන්නයට නොවේවා. ඔව්. අන්නයට වේවා, මටම නොවේවා කියලා. අන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. ඕන දෙයකට මුණ දෙන්න අපි සූදානමින් ඉන්න ඕනේ. දැන් මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පාපු විදිහ උන්වහන්සේවත් හිතුවේ නෑනේ. සැලසුම් සහදලා බෑ ඒ වගේ අපි කවුරුවත් වරුණ අද මේ අපිට ඉලක්ක තියෙනවා මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා හැබැයි ඉලක්ක තිබ්බට අපි සමහරලාට නොහිතන මාර්ගයකින් අපේ ඉලක්ක වෙනස් කරන්න සිද්ධ වෙන්න පුළුවන් එහෙම වුණොත් එහෙම අපිට දුක එනවනම් ඒ දුක එන්නේ අපි හැමතිස්සෙම මේ ස්පර්ශය නිසා උපදින ලෝකෙක අපි ජීවත් වෙන්නේ කියන එක දන්නේ නැතුව මේ හැම වෙලාවෙම ඇහැ හට ගන්න විදි කන හට ගන්න විදි අපි දන්නේ. දැන් මේ ඉන්න අපිට දේශනේ වුණාට පස්සේ මොකක් හරි දැන් ධර්ම දේශනාව අහගෙන ඉන්න අය අතරේ ඔන්න කාට හරි කෝල් එකක් එන්න පුළුවන් අඳුරන කෙනෙකුට ඔන්න අසවලාට කොරෝනා හැදිලා කියලා. දන්නේවත් නැහැ මේක පාට නොහිතපු විදිහට එනවා පණිවිඩ. මේ ඉන්න අතර දැන් කොටින්ම මට වරුණ මගේ ජීවිතේ වැඩිම දාන ටික දුන්න gedara තමයි බවුන් පැලසට උඩ gedara. ඔව්. අපි අර කියන්නේ හැමදේම විශේෂ වැඩසටහන් වලදී මාමලෑගේ කියලා. ඔව්. කියන්නේ අමරසේකර මාමා කියලා අපේ අපිට උඩ gedara ඒ බවුන් පැලස්සේ අවුරුදු දැන් 3ක විතර කාලයක් තිස්සේ පටන් ආරම්භ කරපු කියන්නේ මුල්ගල් තියපු දා ඉඳලා අද වෙනතුරු මට දාන ටික හදලා ඒ ගෙදරින් පූජා කරනවා මේ නමුත් අර දැන් අපි වස් කාලේ ස්වාමීන් වහන්සේලාට දානි බෙදලා දුන්නානේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට. ඒ බෙදලා දුන්නත් මාමලට හිත තාමත් අර දානෙන් කොටසක් හරි එවන්නේ. ඉතින් මේ වරුණ ඒ දාන ටිකට සම්පූර්ණ මූල්‍ය වේදම දරුවෙත් මේ මිනුවන්කොඩ ඔය ඇඟලොම් මහලේ සේවය කරපු මේ මාමගේ දියණියක්. එතකොට ඒ දියණිවරු 3 දෙනෙක් ඇඟලොම් මහලේ සේවය කරා. එතකොට දැන් අද වෙනකොට කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයකට යවලා. බවුන් පැලස්සේ මේ වටේම තියෙන ගෙවල් හතරක මේ වෙනකොට කොරෝනා රෝගීන් ඉන්නවා. එතකොට මේ විදිහට වරුණ දැන් මට සිද්ධ වෙලා තියෙනවා බවුන් පැලස්ස පුදුම විදිහට ආරක්ෂාකාරී විදිහට තියාගන්න. හැබැයි අපි කොයි දේ හිතුවත් යේන යේනෙහි මඤ්ඤති. මොනවා හිතුවත් කොහොම හිතුවත් වෙන්න වෙන විදියකට. දැන් දැන් ඔය ඔය කොරෝනා රෝගීන් හැදිච්ච ගෙවල් වලයි හීනෙන්වත් හිතුවද අපේ ගෙදර හාමිනේට හැදෙයි. ඒ හිතුවේ නෑනේ වර්ණ. දැන් අද බලන්නකො රෝහල් වල හැදෙනවා, විශ්වවිද්‍යාල වල හැදෙනවා, ඊට පස්සේ තව තව ගාමන්ට් මේ වල හැදෙනවා. කොටින්ම මේ මම දැක්ක පාර්ලිමේන්තුවෙත් කාටද හැදිලා තියෙනවා. ඔව් ඒ වගේ විවිධ පැතිවල හැදෙනවා. ඉතින් මිනිස්සුන්ට දැන් හොඳම දේ තමයි දැන් සමහරව හිතනවා මං සිල් රකින්නවා. මට නම් හැදෙන්නේ නෑ එයා හිතාගෙන ඉන්නේ සිල් රැක්කම කිසි දෙයක් දෙන්නේ නැහැ කියලා. මං හොඳට මේ ධර්මයේ තුල ඉන්න කෙනෙක්. මං හරියට බණ අහන කෙනෙක්. මට ඕ කොරෝන හැදෙන්නේ නැහැ කියනවා. අපි තේරුම් ගත යුතු දේ තමයි රහතන් වහන්සේලාටත් රෝග හැදුනා. හැදුනා. ඒතර භාග්‍යතුන් වහන්සේටත් යම් යම් අසනීප හැදුනනේ වරුණ. ඒතර උන්වහන්සේලා දුස්සීලද. ඒ නිසා ඕන මොහොතක මට කොරෝනත් හැදෙන්න පුළුවන් කියන තැන තමන් අර උපාදානයක් තියාගන්න එපා මට නම් හැදෙන්නේ නැහැ කියලා මට හෙට හැදෙන්න පුළුවන් මම හෙට ඉදිච්ච යන්න පුළුවන් කියන තැන ඉන්න ඕනේ මාව හෙට නිරෝධායනයේ මධ්‍යස්ථානයකට උස්සගෙන යන්න පුළුවන් කියලා අර මම දැක්කා නුවරඑළි පැත්තේ මේ බස් එකක් ඇක්සිඩන්ට් වෙලා නිරෝධායනයට පිරිස ගෙනියන බස් එක ඇක්සිඩන්ට් වුණාට පස්සේ බස් එකේ නිරෝධායනයට ගෙනියමින් හිටපු කට්ටිය ඔක්කොම පැනලා දුවනවා මේ ඇක්සිඩන්ට් වෙච්ච ටිකට කට්ටිය දුවනවා පැනලා ඒ තමන්ම මේ රැකගන්න ගෙනියන්නේ නේදුයි. මේ මොකද ඒගොල්ලෝ බයයි. ඒ කියන්නේ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනියනවා කියන එකට බයයි. දැන් අර මම කියපු ඔය අපේ උඩහ ගෙදරේ ඒ ළමයින්ව මේ වෙලාවේ නිරෝධායන මධ්‍යස්ථානට දාලා තියෙන කොග්ගල පැත්තේ හොටෙල් එකකලු. ඉතින් හොටෙල් එකේ එක කාමරේ දෙන්නෙක් ඉන්නවලු. මේ සුද්ධ නැවතිච්ච හොඳ හොටෙල් එකක්. මෝඩයි නෙලු. ඉතින් මම කිව්වා <laughs> සති දෙකකට විතර ට්‍රිප් එකක් ගියා වගේ. <laughs> අර කොයි වෙලාවෙ කොයි වෙලාවෙ කොරෝනා හැදෙයිද කියලා බයක් තියෙනවා තමයි. හැබැයි ඒක ගැන හිත හිත හිත හිත හිතෙන් පීඩා විඳ විඳ ආතතියකින් ඉන්න ඕනේද මං කියන්නේ. හිතට මානසික සහනයක් වෙන පැත්තකින් හිතන්න ඕනේ. අනේ මට විවේකයක් හම්බුණා. මම මේ රෙස්ට් එකකට වෙනදටත් ඇවිල්ලා ওই හෝටල් එකේ නැවතුණා නම් සල්ලි ගෙවලා අද සල්ලි ගෙවන්නේ නැතුවම නැවතිලානේ. වරණ දැන් එකම වෙනස මොකද? බාහිරින් භෞතිකව වෙනදට හොටෙල් එකේ නැවතුණාමත් මුහුද පේනවා. අද හොටෙල් එකේ නැවතුණාමත් මුහුද පේනවා. වෙනදට ඒ ඇඳ අදටත් ඒ ඇඳ. එකම වෙනස මනස වෙනස්. මනස වෙනස්. භෞතික ටික එකයි. එහෙමයි. ඒතර අපි හිතන් ඉන්න මේ භෞතික ටිකෙන් තමයි සතුට ලබන්නේ. එහෙම නැත්නම් අපිට හිතනවා භෞතික ටිකෙන් තමයි දුක ලැබෙන්නේ. නෑ භෞතික ටික තුල දුකත් නෑ භෞතික ටික තුල සැපත් නෑ. මේ සැප දුක ඔක්කොම මනසින් දකින විදිය. ඒ නිසා අපි උපාදාන තියාගෙන මට නම් වෙන්නේ නැහැ මන්නම් මෙහෙමයි කියාගෙන හිතාගෙන ඉඳලා අන්තිමට මොන හරි දෙයක් වුණ ගමන් මානසිකව කඩා වැටෙන්නේ නැතුව මං කියන්නේ අන්තිම බිඳුවට වැටෙන්න තියෙන තැන දැම්ම හිතාගන්න මං එතෙන්ට වැටෙන්න පුළුවන්. ওই පැත්තේ තරනේ ආර්ථික පැත්තත් එහෙමනේ. දැන් එතන ඉඳලා හිතන්න ගත්තනම් උඩට නෑ අතන අතනට මූණ දෙන්න අවශ්‍ය හිත තියාගෙන ඒ කියන්නේ එතෙන්ට වැටෙන්න ඕන කරන හේතු හදාගන්න නෙමෙයි කියන්නේ. එතෙන්ට වැටුනොත් මම මෙතනින් ගොඩ එන්නේ මෙහෙමයි කියලා අදාගන්න. මම මේ ධර්මදේශනෙට එන්න කලිනුත් කොත්තමල්ලි වළඳලා. අපි මම හැම හැබැයි හැමතිස්සෙම මට ඕන ලාවක කොරෝනා හැදෙන්න පුළුවන් මං ඕන ලාවක රෝහලේ නවතින්න පුළුවන් මං ඒකෙන් අපවත් වෙන්න පුළුවන් කියන තැන මං හිත තියාගෙන ඉන්නවා. හැබැයි එහෙම හිතුවා කියලා දුකෙන් නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ මම ඒකට උපාදානෙ නැතුව මට ඕන කරන්නේ අන්තිම බිඳුවටම වැටෙන තැනට ඕන වෙලාවක මූණ දෙන්න සිද්ධ විය හැකි කියන තැන සිතුවිල්ල තිබ්බම ඊට මෙහා මොකක් වුණත් සතුටු වෙන්නේ. එතකොට හැදුනත් ඔට්ටුවේ ඒකට දැනගෙන හිටියා නොහැදුනොත් එහෙම සතුටුයි. එහෙනම් හැදුනත් දුක නැහැ නොහැදුනත් දුක නැහැ. දුක නැති වෙන නම් එහෙනම් අන්තිම දුක හිතෙන තැන ඉඳලා ඒකට මනස රෙඩි කරගන්න. ආර්ථික පැත්තත් එහෙමම කියන්නේ. දැන් මේ දවස්වල මිනිස්සුන්ට යනකොට මම ඕන වෙලාවක ඕන බිඳුවට වැටෙන්න පුළුවන් කියන තැන දකින්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය කරන අර ඒකෙන් නිදහස් වෙන්න දැම්ම හේතු පරිසරයක් හදාගන්න ඕන ඒකටත් Taman සූදානම් වෙනවා. අවදානමට පෙර සූදානම්. හැම දෙයකම කුසල පැත්ත තුල ඔබ හිත රැකගන්න නම් හැම වෙලාවෙම අර උපාදාන තියාගන්න එපා කියන එකයි කියන්නේ. මන්නම් මෙහෙමයි මට නොවේවා මට වේවා කියලා උපාදාන තියාගන්න එපා. අවසර සනස් එතකොට දැන් හිතේ ප්‍රශ්නයක් මතුවනහම අපි හිතනවා යම් යම් අපි ගොඩක් වෙලාට ආශිර්වාද බලාපොරොත්තු වෙනවානේ බුදුරජාණන් වහන්සේගෙන් ඒවා මහා සංඝරත්නයෙන් වේවා නැත්නම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය අදිෂ්ඨාන සත්‍යක්‍රියා බෝධි පූජා නොඑක අවිචාරකම් පාව අපි සිදු කරනවා අපේ හැමෝටම. එතකොට ඔබ වහන්සේ කියන්නේ මේ වෙන් සහනයක් ලැබෙන්නේ නැද්ද හොඳක් නැද්ද කමක් නැද්ද මේ වගේව නැතිනම් කළාට. දැන් අර උපාදානය තුල රැඳුම් නැති වුණත් අපි හැම යමකින් අසරණ වුණු තැන යම් ආකාරයේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ නොපෙනෙන කොටාසියකින් හෝ වේවා හිම යොමු වෙනවා නම් ඒ තුල මානසික ශක්තියක් ඇති වෙනව නේද මානසික සහනයක් සැනසීමක් ඇති වෙනව නේද ඒ හොඳ නැති ක්‍රියාවක්ද යෝග්‍ය ක්‍රියාවක්ද වර්ණ දැන් මේක හොඳට තේරුම් ගන්න ඇත්තටම මේ බෝධි පූජාවකදී ආශිර්වාදයක් ලැබෙනවායි කියන තැන තමන් විශ්වාස කරනවා නම් ඒ ආශිර්වාද ලැබෙන්නේ මොන විදියට බෝධි පූජාව කළොත්ද එතකොට ඒකෙදි තියෙනවනේ තමන්ගේ මනසේ ලෝභ සහගත ලෝභ මූල චේතනාව ද්වේෂ මූල මෝහ මූල ලෝභය, ද්වේෂය, මෝහය මූලික වෙලා නම් බුදුරජාණන්සේ පෙන්වන ඒකේ විපාක කවදාකවත් සැප විපාක බුදුන් ඉදින් දකින්නේ නැහැ කියලා. එහෙමයි. අංගුත්තර නිකාය සූත්‍රයක කියනවා. අලෝභය, අදේශ, අමෝහ මූලික තන උන්වහන්සේගේ දුක් විපාක බුදුන් ඉදින් දකින්නේ නැහැ කියනවා. ඔය බුද්ධ වචනේ තුල ඉඳලා දැන් අපි බලමුකෝ ඒ කියන බෝධි පූජාව දිහා. දැන් බෝධි පූජාව තියන්න ගිහිල්ලා මට මෙන්න මේ ලාභය ලැබේවා මට අර ලාභය ලැබේවා මේ ලාභය ලැබේවා කියලා ඒ ප්‍රාර්ථනා ටිකක් විතරක් ඔළුවේ තියාගෙන ඒ කියන්නේ මෙතන බෝධින් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් භාග්‍යතුන් වහන්සේ ගැන බුදුගුණ හිත හිත ගෞරවයෙන් හැසිරෙල්ලක්ම නෙමෙයි පේන්නේ. ගොඩක් කලාවට පෙන්නේ කප්පුරුකක් වගේ හිතාගෙන සිතු පැතු සම්පත් දෙනවා මෙතන හිතලා මේ ඉගෙන වතුර මේ කලේ වැක් කරුවම මේ මල් ටික ගෙනලා තිබ්බම මේ පහන පත්තු කරාම අපි හිතන දේ ඉෂ්ට කරලා දෙනවා වගේ. එහෙමයි. ඒකට ඇවිල්ලා අර බෝධිම නෙමෙයි ඕන ගහක් යට මිනිස්සු පතන පැතිල්ල ওই විදියයි. එහෙමයි. අර කප්පුරුකක් වගේ හිතනවා මේ සිතු පැතු සම්පත් දෙනවා කියලා. එහෙම හිතාගෙන බෝධින් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින ගෞරවයක් නැහැ. මගේ සම්පත් ටික ඉෂ්ට කරගන්න මේ දේ ලැබේවා කියලා හිතාගෙන අර එක එක දේ කරනවා. තියෙන ලෝභ මූලික සිත්. ඊට පස්සේ ද්වේෂ මූලික වෙන්නේ කොහොමද? මට අර අපලේ නොවේවා මේ ලෙඩ නොවේවා කියලා ලෙඩවලට ගැටීම හෝ අපලයකට ගැටීම හෝ මේ විභාගයෙන් පාස් වීමට මේ ෆේල් වීමට ගැටීම හෝ ගැටීමක් මූලික වෙච්ච සිතුවිලි උතන තියෙනවා. වරුණ ඒ කියන්නේ උදාහරණයකට හිතන්න තමන්ගේ අසනීපයක් හැදුනාට පස්සේ අසනීපෙත් එක්ක මිනිසෙකුට ගැටෙන්න පුළුවන්. එහෙමයි. හරිද? ඔතෙන්ට එන්නේ ගොඩක් කලාවට මොන හරි කරදර ආවට පස්සේ අපල කියලා හිතාගෙන ගොඩක් අය ගැටීමකින් නොතේරුණාට. ඒ ගැටීම කියන්නේ සියොම්ම තමන්ගේ මනසේ අර ජීවිතේ ආපු ਸੰతాප, తాඩන, පීඩන හිතේ තියෙන ආරවුල් මොන හරි තියෙනනේ. ලෙඩ දුක් නිසා හෝ අපල නිසා කරදර එන්න එන්න වද ජීවිතේ පා වෙලා ප්‍රශ්න කියලා හිතෙන්නේ. ඒ කියන්නේ අසරණ වුණාම නේ. ඔය ඒ කොටෙම අසරණ. ඒ ඒ ඔක්කොගෙම ඇතුලේ Taman තියෙන අසරණ භාවයත් එක්ක ගැටීමක්. ඒ අසරණ භාවයේ පිළිකුල් කිරීම තුළ තියෙන ගැටීමක් වරුණ. ඒ ගැටීම නොතේරුණාට සියුම්ම द्वේෂය එතන තියෙනවා. හරිද? द्वේෂ මූලික සිත් එතන තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට දැන් අපි හිතමු මේ Taman ලෙඩ වුණාම මේ ලෙඩේ ගැන Tamanට නොතේරුණාට ලෙඩේ පිළිකුල් වෙලා ලෙඩේ වදයක් වෙලා මම කියන්නේ මල කරදරයක් මේක කියලා. එතකොට මේ ලෙඩේ නිසා තියෙන මේ අපහසුතාවේ Tamanට නොතේරුණාට द्वේෂය द्वේෂසිත මතු කරන අර අපහසුතාවෙත් එක්ක. හරිද? ඒකට කියන්නේ ගැටීම්. එතකොට දැන් ওই ගැටීම් ටිකත් එක්ක තමයි ඔන්න ගොඩක් වෙලාට බෝධි පූජාව කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒතර ගැටීම් සිත් ඒව නොවේවා නොවේවා කියන ඇලීම් සිත් ලෝභ මූලික සිත් ඊට ඔතන තියෙන තනිකරතන මොහි මොහි කොච්චරද කියනනම් බෝධි දැනට පඳුර ගැට ගහනවා කියලා අතු වල එල්ලි එල්ලි මේ දැන් භාග්‍යතුන් වහන්සේ කියන ගෞරවය තියනවා නම් උන්වහන්සේ ගැන ගෞරවය තියෙන කෙනාට කවදාකවත් අර අතු වල එල්ලිලා කොඩු කොඩි ගැට ගහන්න ඕවා කරන්න බෑ වරුණ මොකද ඒ බෝල් අත්ත පාත් කරනකොටම දැනෙනවා නිකන් භාග්‍යතුන් වහන්සේගේ හස්තේ පාත් කරලා ගත්තා වගේ බුදුහාමුදුරුව කියන ජීවමාන හැඟීම තියෙනවා අතුවල එල්ලි එල්ලි ඕවා ගැට ගහන්න බෑ. උන්වහන්සේ නිකන් අතේ පයේ ගැට ගැහුවා වගේ වැඩක් මේක. ඒ වගේම අපිට පේනවනේ මේ ගෞරවය කොච්චරද කියනවනම් අර වැලි මළුවේ බෝකොළ තියලා මේ බුලත් කොළ තියලා මේ සමහර ලාවට පාට පාට මල් තියලා මොනවද තැඹිලි කෝ ගෙඩියක් තියලා එක එක ඒවා කරන පහන් පත්තු කරනවා බිම මේ පහන් අතපත්තු කරන වැලි මළුවේ තියාගෙන එතකොට මේ බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියන උන්වහන්සේට බිම තියන් පූජාවල් තියන්න බෑ දෙයයන්ට බිම තියන්නේ නැහැනේ පූජාවල් කවදාකවත් ඔළුවටත් උඩින් උස්සන් ගියලානේ තියන්නේ එතකොට මේ භාග්‍යතුන් වහන්සේට එහෙම ගෞරවයකුත් නැහැ බලන් ගියාම ඔතන මෝහේ තනි කර තියෙන්නේ ඒතර ලෝභේ නම් මෝහේ නම් ద్వේෂේ නම් ඔතන තියෙන්නේ කොයින්ද වරුණ ආශිර්වාදයක් ලැබෙන්නේ අපි හඳුන මට එතකොට ඒකේ අනිත් පස කියන්න අපි. ඒක තමයි මේ කියනවා. ආශිර්වාදයක් ලැබෙන විදිහට බෝධි පූජාව කරන්න පුළුවන්. එහෙමයි. ඒකෙන් ආශිර්වාදයේ අසරණ භාවයෙන් මිදෙන්න පුළුවන්. ඇති වෙනවා. පුළුවන්. ඒක කෙරෙන්නේ කොහොමද? ඔව්. තමන්ගේ අර තියෙන මට මේව ලැබේවා අරව ලැබේවා කියලා කප්රුක් කතන්දරයක් ඔළුවේ තියාගන්න නැතුව තමන් අවංකව භාග්‍යතුන් වහන්සේ පිට දුන්න බෝධින් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ මේ බෝධින් වහන්සේ ළඟ සම්බුද්ධත්වයටපත් වුණ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන හැඟීම හිතේ තියාගෙන උන්වහන්සේ අවබෝධ කරපු අපි හිතමු ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ සූත්‍රයක් සජ්ජායනා කරලා ඒ කියන්නේ සූත්‍රණත් සජ්ජායනා කරන්න ඕනේ අනේ වගේ භාග්‍යතුන් වහන්සේ සොයාගත් නිවන් මාර්ගනේ මේ කියලා හැඟීම මිසා මේ සූත්‍ර සජ්ජායනා කරාම ලෙඩේ හොඳ වෙයි කියලා හිතාගෙන නෙවෙයි වරුණ. දැන් අර බොජ්ජංගවල සුවපත් උනේ බොජ්ජංග වඩපු චරිත. ඒ බොජ්ජංග බොජ්ජංග වැඩිච්ච හිත් වලට බොජ්ජංග ගැන හෙනකොටම සුවපත් වුණා. එතකොට මේ සාන්ත හිතක් හැදෙන්න නම් සැනසීලි හිතක් හැදෙන්න නම් නිදහසේ බෝධි ළඟ බුදු ගුණ සිහි කරන ඔය ලෙඩ ගැන හිතේ තියෙන එක පැත්තක දාලා අපල ගැන හිතේ තියෙන එක පැත්තක දාලා බුදු ගුණ ටික නිදහසේ සිහි කරන දැන් බුදු ගුණ සිහි කරන්නේ අපල ගලපගෙනනේ අරහම් බුදු ගුණේ මේක දුර වේවා සම්මා සම්බුදු ගුණෙන් අරක දුර වේවා කියලා අපල ටික ගැන කියෝ කියෝ බුදුහාමුදුරුව ගැන ගෞරවයක් හිතේ ඇති වෙන එහෙම එකක් නැහැ. අපි කියන්නේ සාන්ත සිතක් හැදෙන්න ඕනේ, නීච්ච හිතක් හැදෙන්න ඕනේ, ඒ සිතුවිලි අලෝභ සහගත වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ ගැන ආදර ගෞරවයෙන් බුදුගුණ හිතනකොට අලෝභයිනේ. ඒක අද්වේෂයිනේ, ද්වේෂ නෑනේ. එතන අමෝහයිනේ වරුණ. හැබැයි දැන් ඔය අරහම් බුදු ගුණෙන් මගේ අරක නැති වේවා ගන්නකොට එතන තියෙන්නේ අලෝභ දේශ මොහොත එතන තියෙන ලෝභ දේශ මොහ ඒ ලෝභ දේශ මොහ තුල බුදු ගුණ සිහි කරලා ආශිර්වාදයක් ලැබෙනවද නෑ පිරිත් සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන අවංක හදවතින් ගෞරවයෙන් සජ්ජායනා කරන්න පුළුවන් බොමෙඩ් ළඟ අන්න එහෙම අවංකව සජ්ජායනා කරනකොට ඒක දකින දෙවිවරුත් ආශිර්වාද කරනවා දෙවියන්ගේ දේව ආශිර්වාදයේ පවා තමන්ගේ රැකවරණයට බලපෑමක් කරන්න පුළුවන් දෙවිවරු කියන්නේ අපිට වඩා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වැඩි අය. දැන් දෙවිවරු අර වගේ කුණු හිතකින් ගිහිලා කරන දේවල් දැක්කට වරන කවදාකවත් දෙවියන්ගේ දේව ආශිර්වාද දෙන්නේ නැහැ. දෙවිවරු මේ වගේ පිරිසිදු හිතකින් කරනවා නම් යමක් ඒ දෙවියන් ආශිර්වාද කරනවා. අලෝභ දේශ අමෝහ සිත නිසා ආශිර්වාද ලැබෙනවා. පිරිසිදු සිතට ලැබෙන ප්‍රතිඵලත් පිරිසිදුයි. අපිරිසිදු සිතට ලැබෙන ප්‍රතිඵල අපිරිසිදුයි. ඒ වගේම පිරිසිදු සිතට දෙවියන්ගේ රැකවරණයත් ලැබෙද්දී ඒ පැත්තෙන් භෞතිකවත් උපකාරය තියෙනවා ආධ්‍යාත්මික හිත නිසාත් ශක්තියක් ලැබෙනවා තමන්ගේ ප්‍රශ්න විසඳෙන්න හරියට නිකාර වැස්ස වහිද්දි කුඩේ ඉහළ ගත්තම කුඩේ නම් වූ මේ බාහිර බලවේගයෙන් මේ වැස්සේ වැස්ස නවත්ත ගත්තා වගේ වැස තෙමෙන එක අඩු කරන නැති කරගත්තා වගේ. අන්න ඒ වගේ වර්ණ අලෝභ ආදී සමෝහ සිත් පුළුවන් තරම් හිතේ පවත්වන්න පවත්වන්න ප්‍රශ්නය බියස බෝධියක් ළඟට ගිහිල්ලා දැන් ගෙදර ඉන්නකොට කොහොමද ගැටිච්ච සිත අර ඇලිච්ච සිත ඕවත් එක්ක නින් බෝගහ ළඟට ගිහිල්ලාත් ඒවම මේ පතර පතර ඉන්නවා නම් එයාගේ හිතේ කිසි වෙනසක් නැහැ. ඔබ වහන්සේ කියන්නේ සිතවිලි වල මහා බලශක්තියක් තියෙනවා. සාල බලශක්තියක් තියෙන එක හරියට අර ප්‍රශ්න නම් වූ වැස්ස එනකොට තනිකර ඒක ඒක ආවරණය කරන කුඩයක් වගේ වෙනවා වරුණ. එතකොට ඒ ඒ දැන් අපි අර කියන්නේ ඇස්වහ කටවහ හෝවහ කියන්නේ එතකොට ඒ සිතුවිලි වල තියෙන අනිත් පැත්ත. කියන්නේ හොඳ නැති පැත්ත, නරක පැත්ත. කොහොමත් වචනවල කායිකවත් විශාල වෙනසක් කරනවා පේනවනේ. මේ සිතුවිලි වල. එහෙමයි. සිතුවිලි කායිකව කොච්චර වෙනසක් කරනවද කියනනම් සිතුවිලි වලට පුළුවන් වර්ණ මේ බාහිරින් හදන කායික කියන්නේ භෞතිකව හදන්න තියෙන සමහර අසනීප වර්ග සිතුවිලි වලට හදතයි කියන්නේ. මේ සීනි නිසා හැදෙන කියන විදිය වැඩියාව කියලා අපි කතා කරන මේ මේ සමහරලාවට මේ තමන් ආහාර අනිසි විදියට පාවිච්චි කරපුවා භෞතිකවම බලපාල හැදෙන දියවැඩියා වගේ දෙයක් සිතුවිලි නිසා හැදෙන්න පුළුවන් මානසික ආතති ඒ වගේ මානසික ආතති නිසා හැදෙන පිළිකා කොන්දකැක්කුම් හෘද රෝග දියවැඩියා නොඑක් දේවල් තියෙනවා සිතුවිලි නිසාම හැදෙන්නේ කියන්නේ සිතුවිලි හොඳ කරගත්තොත් ඒ වලට ඒ ලෙඩ වලට තියෙන තත්ත්වෙත් අඩු වෙනවා. බොහෝමයක් ලෙඩත් සනීප වෙනවා. එහෙමයි. අලෝභාදී සමූහ සිතුවිලි කියන්නේ පිරිසිදු සිතුවිලි නේද? මේ බුදුහාඳුරෝ කියපු සිතුවිලි නෙමෙයි. ඒවා පිරිසිදු සිතුවිලි. තමන්ගේ මනසේ පිරිසිදු සිතුවිල්ලට පිරිසිදු විපාක ලැබෙන එකයි අපිරිසිදු සිතුවිලි වලට අපිරිසිදු විපාක ලැබෙන එකයි තේරුම් අරගෙන බෝගහක් වගේ ළඟට ගියාට පස්සේ බෝධින් වහන්සේ ඒක බෝගහක් කරගන්න බෝධින් වහන්සේ කරගන්න. ඔව්. බෝධීන් වහන්සේ කියලා කියන්නේ එතෙන්ට ගියාම බුදුරජාණන් වහන්සේ වගේ හැඟීමෙන් ඔබ එතන පිරිසිදු සිතේ උපද්ද ගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ හැඟීමයි අපි තියෙනවා. අවබෝධය ගැන හිතමින් දැන් බලන්න. මේවන් ගැන හිතමින්. ධම්මචක්කපවත්තන සූත්‍රෙහිම සිහි කර තැකි වරුණ දැන් හිතන්න චෛත්‍යයන් චෛත්‍රාජන් වහන්සේ නමක් ළඟට යනවා මේ මේ හිතන්න භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුරේ දන්ත ධාතුන් වහන්සේ පවා වැඩ ඉන්න චෛත්‍රාජන් වහන්සේ නමක් අපේ රටේ තියෙනවානේ. එහෙමයි. සෝමාවති සර්. එතකොට දැන් බලන්න මේ වගේ තැනක ගියපු කෙනෙකුට ධම්සප්පවතුම් සූත්‍රයේ සජ්ජායන කරද්දී පුදුම දැනෙන්නලක් දැනෙනවා කියන්නේ මේ සූත්‍රයේ තියෙන වචනයක් වචනයක් වචනයක් ගානේ මේ සෑය අභ්‍යන්තරයේ වැඩ ඉන්න ධාතුන්ස් ස්පර්ශ කරානේ එහෙමයි ඔය ඔය සූත්‍රයේ තියෙන හැම වචනයක්ම එතන දුක්ඛ සමුදය කිව්වනම් ඒ වචනේ ඔය දන්ත ධාතුනද ස්පර්ශ වෙලා තියෙනවා ඒ වචනෙත්. එතකොට Tamanට සෑය ළඟ ඉඳලා මේ වචනේ වචනේ වචනින් වචනේ සිහි කරද්දී සජ්ජායනා කරනකොට අනේ මේ වචනේ ස්පර්ශ කළා මේ වචනේ ස්පර්ශ කළා කියලා හිත හිත කිව්වොත් එහෙම කොච්චර ගෞරවයකින් ඕක කියන්න පුළුවන්ද? බෝධින් වහන්සේ ළඟත් ඒ වගේ පුළුවන් ඉවරණ. එහෙමයි සර්. දැන් කොටින්ම මගේ බුදුරජාන් වහන්සේ දැන් අරහන් ගුණේ හිතනකොට හිතනවා මගේ භාග්‍යතුන් වහන්සේ මේ අරහන් தත්තට පත්ුනේ මේ මේ බෝධින් වහන්සේ මුලනේ මේ බෝධින් වහන්සේ ළඟ ඒ බෝධින් වහන්සේ තමන්ගේ මනසට ගෞරවාන්විතව ගලප ගන්න බුදුගුණත් එක්ක සූත්‍ර ගලප ගන්න ගෞරවාන්විතව බුදුගුණත් එක්ක බෝධින් වහන්සේ ගලපගෙන එතන ගෞරවයේ හැකිතරම් හැදෙන විදියට හිතේ හැම වෙලාවෙම ශ්‍රද්ධාව වැඩි වෙන විදිහට එතන හැසිරෙන්න අර gedara තීච්ච අවමානසිකත්ව, gedara තීච්ච පීඩන මානසිකත්ව බෝධින් වහන්සේ ළඟ තියාගන්න එපා. අපේ හඳුර මට උදාහරණාත්මකව ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකො. කොහොමද අපි බුදු ගුණත් සමග මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් එක්ක මේවා ගලපා හිතන්නේ කොහොමද කියන කාරණේ. දැන් අර අරහම් බුදු ගුණේ ගලපගත්තනේ කොහොමද මේ හේතුව අපල දුරු. හේතුව වුවට දැන් ඒ වගේ ඒක ඒක අනිත් පැත්තට අපිට ලස්සනට මේක හිතන්න පුළුවන්. දැන් අරහම් බුදු ගුණේ හිතනකොට බලන්න හිතන්නේ මොනවද? රහසින්වත් පවු නොකලසේක. සියලු පාපයන්ගෙන් මිදුනසේක. සියලු කුසල දහම් දියුණු කළසේක. එහෙමයි. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක. ඒ නිසා අරහන් වනසේක කියනවා. එහෙමයි. ඔය එකින් එක බෝධින් වහන්සේ ළඟ හිතන්න බැරිද මෙහෙම මාගේ බුදුරජාණන් වහන්සේ ඒක දැස් පියාගෙන හිතන්නේ කච කච කච ගාලා කියවන්න ඕනේ එන්න මේ බෝධි වන්දනාවකට යන්න බෝධි පූජාවකට යන්න ඔබ මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න මේ හෘදයාංගම ඔබට දැනේවි කියනවනම් කියන්න පුළුවන් හිතනවනම් හිතන්න පුළුවන් දෙකෙන් එකක් වර්ණ වර්ණ බලන්න හිතනවනම් හිතන්න බැරිද මෙහෙම බුදුරජාණන් වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුනේ මේ උතුම් බෝමඩ මුලදී නේද කියලා තමන් හිතනකොට සියලු කුසල දහම් උපදවාගත්ත මේ මේ බෝමඩ මුලදී නේද සියලු කුසල ධර්ම උපද්දගෙන සියලු පාපයන්ගෙන් මිදිලා රහසින්වත් පවුනකල උත්මේ බවට පත්ුනේ මේ උතුම් බෝමඩ මුලදී නේද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගන්න සුදුසු තත්වයට මගේ භාග්‍යතුන් වහන්සේපත් උනේ මේ උතුම් බෝමඩමුල නේද? අනේ එහෙනම් මේ උතුම් අරහං කියන සම්බුදු ගුණය භාග්‍යතුන් වහන්සේට ලැබුණේ මේ උතුම් බෝමඩමුල දිනේද කියලා හිතනකොට ඒ වගේම අපි සම්මා සම්බුද්ධ ගුණය ගැන හිතුවොත් දුක්ඛාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන පෘථග්ඥාන විදියට අවබෝධ කළානේ එතකොට ඒ අවබෝධ කරපු නිසානේ සම්මා සම්බුදුනේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දුක්ඛාරය සත්‍ය සත්‍ය ඥානයක් විදිහට අවබෝධ කළේ මේ බොමඩ මුල නේද? දුක්ඛාරය සත්‍ය කෘත්‍ය ඥානයක් විදිහට අවබෝධ කළේ මේ බොමඩ මුල නේද? කෘතඥානයක් විදිහට දුක්ඛාරය සත්‍ය අවබෝධ කළේ මේ බොමඩ මුල නේද? ওই විදිහට සමුදයාරය සත්‍ය ගැන, නිරෝධාරය සත්‍ය ගැන, මාර්ගාරය සත්‍ය ගැන එකින් එක හිතලා අනේ එහෙනම් මේ විදිහට මේ මේ විදිහට සම්මා සම්බුද්ධත්වයටපත් උනේ භාග්‍යතුන් වහන්සේ මේ බොමෙඩ මුල නේද කියලා ඔන්න මන්නේ බුදුගුණ දෙකක් මේ උදාහරණට කිව්වේ. ඔය විදිහට වරුණ සියලුම බුදුගුණ අපි කියමුකෝ සත්ත දේවමනුසානම් බුදුගුණ එකම හත්වෙනි බුදුගුණේ දැන් උදාහරණයකට. එතකොට දෙව් මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වුණා උන්වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට ශාස්ත්‍රුණෙත් මේ බොමෙඩ මුලදී නේද? මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වුණේ උන්වහන්සේ මේ බොමඩ මුලදිනේදී. ඒ කියන්නේ මෙතන බුද්ධත්වයට පත් වෙච්ච නිසානේ දෙව් මිනිසුන්ට ශාස්ත්‍රු බවට පත් වෙන්නේ. ඒ අවබෝධය ලැබුණේ. ඒ අවබෝධය ලැබීමෙන්නේ. එහෙනම් උන්වහන්සේගේ මේ සියලු සම්බුදු ගුණ බුද්ධත්වයේ තුල පිහිටියේ මේ බොමඩ මුලදිනේ නේද කියලා බුදු ගුණ එක පැත්තකින් භාවනාවක් වෙනවා බොමඩ තුල වඩන භාවනාව. හරිද? එතකොට දැන් මේ මනසේ තනිකර අර ලෙඩක් අමතක වෙලා අපලත් අමතක වෙලා ওই ටික හිතන් යන වෙලාව අපි කියමු ওই ටික හිතන්නේ පැය භාගයක් ගියා කියලා. බුද්ධානුස්සතිය වැඩෙන්නේ. ඒ පැය භාගේ අර ප්‍රශ්නත් මතක නැහැ. gedara ප්‍රශ්න කිසි දෙයක් මතක නැහැ. කෙලින්ම මේ ධර්මයේ තුල හිත නිවෙනවා. එහෙමයි. දැන් වෙන්නේ මොකද්ද? අනේ ස්වාමීනි මගේ මේ තියෙන මේ ප්‍රශ්නේ විසඳන්නකෝ අරක විසඳන්නකෝ මේක විසඳන්නකෝ ගා කී කී ඉන්නවා. තනිකර වරුණ එතකොට ප්‍රශ්නමයි ඔළුවේ. ඒ කියන්නේ මට හිතෙන දේ ස්වාමීන් වහන්සේ මේ මේ අපේ ජන සමාජයේ මිනිසුන්ට මේ අසරණ භාවයෙන් මිදෙන ඔවැනි මාර්ගය හරි මාර්ගය සමාජගත වෙලා නැති අඩුවක්ද මේ වෙලා තියෙන කියලා මට හිතෙන වෙලාවකට ඔය කියන කාරණා එහුවට පස්සේ එලෙස ක්‍රියාත්මක වෙන පිරිස ඉන්නවා මං කියන්නේ නැත්නම් වරුන් රැල්ල කඩන්න. ඒ කියන්නේ දැන් මේ රැල්ලකටනේ යන්නේ. ඔව්. මේ මේ සල්ලි හොයන මිනිස්සු බෝධි පූජා පොත් බෝධි පූජා පොත් කිය කිය මේ මුද්‍රණය කරනවා ඒගොල්ලෝ පොත් ටික විකුණ ගන්න පොත් ටික. එක රැල්ලක්. හරිද? ඒක දැන් මිනිස්සු හිතන බෝධි පූජාවක් කියන්නේ ඕකම තමයි එනවා. ওই විදියම තමයි. අර කවි ටිකම තියෙන්න ඕනේ. එහෙමයි. මේක කවදා හරි කොතනින් හරි හැදුනා කියමුකෝ. දැන් අපි කියමු පානදුරේ අරියදම් ස්වාමීන් වහන්සේ හදපු කවි තියෙනවා. ඔතන. මේ ඇත්තටම දැන් අපි හිතමුකෝ මේ බෝකොළ බෝමුල් මගේ කකුලට පෑගෙනවයි කියන මේ මේපත් මට පෑගෙනවා සමාව දීලා මං අවසර අවසර ගන්නවා කියලා ඔය ටික කියනවා. ඔය ටික කියන එකෙන් කී දෙනාද වරුණ මේ ඒ පෑගෙනේව අයින් කරන්න හිතන්නේ? <laughs> පාග පාග පාග ගිහිල්ලා වැඳලා මම මට මේ ටික පෑගුණා සමාව ගන්නවා මං කියලා කවිය කියනවා ඒක තාලෙට. සමහරවිට කවිය කියන වෙලාවෙම හිතේ හලකවත් නෑ මං සමාව වෙන්න කියන ඕනකම. අර අර වචන ටික කියෝනික විතරයි. ඉතින් අරේ ධම්ම ස්වාමීන් වහන්සේ ඇත්තටම කරපු මේ දේ තුල අපි දැක්ක දේ වටිනම දේ තමයි වරණ මේ බෝධි පූජාවක් කියලා දෙයක් සමාජයට හුරුවක්වත් නැතිකොට උන්වහන්සේ බෝධින් වහන්සේලාට වන්දනා කරන රැල්ලක් හැදුවා. ඒ කියන්නේ බෝධින් වහන්සේ ළඟට එන ප්‍රවණතාවයක් හැදුවා. එහෙම ආයෙවත් නැති මිනිසුන් එතෙන්ට හැදුවා. එතකොට උන්වහන්සේ අවංකව බෝධින් වහන්සේට ගරු කරපු කෙනෙක්. එහෙමයි. උන්වහන්සේට ඕනුනේ අර කිසිවක් නැති මිනිසුන්ට හරියට නිකන් ගස් නැති කැලේට වෙඬුරු ගහක් ගහක් කියනවනේ. එහෙමයි. ඒ වගේ කිසි දෙයක් නැති මිනිසුන්ට මෙහෙම හරි උරු කරවන්න. ඒතර දැන් වෙනකොට අපි එයින් තව අඩියක් උස්සරහට යන්න ඕනේ. එදා ඒ ඒතිච්ච බෝධි පූජාවට එහා ගිහිල්ලා දැන් අපි තව ඉස්සරහට යන්න කියන එක මම මේ කියන්නේ. අපේ හතර මෙතන එතන හිර වෙන්න එපා. දැන් ඔය ඇවිල්ලා හොඳට බැලුවොත් එහෙම නවගුණමාල ගැනගෙන බුදුගුණ සිහි කරපු කාලෙනේ මේ චතුරාර්ය සත්‍යයක්වත් ඇහිච්ච නැති කාලෙනේ අරිදමහාඳුරු මේ අනුශාසනා පුරුදු කරේ මිනිසුන්ට. ඒ කාලෙ මෙච්චර පටිසමුපාද ගැන පංච පාදානස්කන්ධ ගැන මිනිස්සු දැනන් හිටියේ නෑ වරුණ. ලොකු රැල්ලක් හැදුණා. ඔව්. ඉදායේ රැල්ල ඒ කාලේ හිටපු අයට සමහරුන්ට කොටින්ම මේ තමන්ගේ නම ලියා ගන්නවත් බෑ ඇඟිලි සලකුණු තියලා මේ අත්සන ගහපු මිනිසුන්ට තමයි අත්සන තිබ්බේ. කලාත්සන් තියපු මිනිසුන්ට හදපු බෝධි පූජාව අදවලංගු නැහැ කියන එක මේ යාවත් කාලින වෙන්න ඕනේ කියන එක යාවත් කාලින කරන්න කියන්නේ මොකද්ද මේ මේක ඇවිල්ලා ස්මාර්ට් යුගයක් ඒ නිසා අපි බෝධි පූජාව ස්මාර්ට් කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ මීට වැඩිය තව හිත නිවෙන්න හිත සංසිඳෙන්න මීට වඩා තව කුසල් වැඩෙන්න මීට වඩා තව ලෝභ මූලසිත ද්වේෂ මූලසිත ඈත් වෙන විදියට හිත පුළුවන් තරම් සාන්ත වෙන විදියට අපි මේ බෝධි පූජාව තව හිතලා කරන්න ඕනේ ඕක මේ කාගෙන්වත් අනුශාසනාව නැ ඔබ හිතන්න නිදහසේ. නිදහසේ හිතන හිතනකොට ඔබට පුළුවන් අර රැල්ලට ගහන බෝධි පූජා පොත පැත්තකට දාලා තමන් තමන්ගේ මනස තුල ගොඩනගා ගන්න අවබෝධ මොකද බුදුහාමුදුරුවෝ කොහෙවත් අනුශාසන කරලා නැහැ කිසිම සූත්‍රයක බෝධි මා උදෙසා බෝධි පූජා තිබියුත්තේ මෙසේය කියලා. ඔය ඔය ඔය දැන් අපි කරන පොත් අහස අරන්ගෙන රෙඩි වටිනවා. ඔව්. ඒතර දැන් ඔය ඔය කරන කවි ටික මේ දැන් අපි හිතමු අවුරුදු මීට 1000කට උඩදී මිනිස්සු ඔය කවි ටික කියලාද බෝධි පූජා තිබ්බේ. නෑනේ. ඔය දැන් රැල්ලට කොඩියක් ගැට ගෙවුවම අපි හිතනවා බෝධි පූජාවට මෙහෙම කොඩියක් ගැට ගන්න ඕනේ කියලා. අවුරුදු 1000කට උඩදී මිනිස්සු ඔහම කොඩි ගැට ගෙවුවේ නෑනේ බෝධින් වහන්සේගේ අතුවල. දැන් මේව මේ මෑත එන්න එන්න හැදිච්චනේ. ඒ හැදිච්චේම යාවත් කාලින වෙලා පන්සල්ල හාමුදුරුවෝ ඇත්තටම හිතන්නවනේ මේ අනවශ්‍ය දේවල් කුණු ගොඩවල් පුළුවන් තරම් ඒ රැල්ලක් හැදුමට ඒ රැල්ල කඩලා දාන්න ඕනේනේ. ඒතර අපි දැන් බලන්න රටේ ප්ලාස්ටික් වලට හැදිච්ච රැල්ල කඩන්න මැටි ආදි භාජන ගැන ගොඩාක් උත්සාහ කරනවා. ඒ වගේ වරුණ මේ මේ ශාසනය ඇතුලේ තියෙන නිකන් කුණු රැලි මං කියන්නේ මේ මේ වගේ අනුශාසනා දෙනකොට මේකෙන් කී දෙනෙක් හරි අහලා අනේ හාමුදුරුවෝ කිව්ව විදිහට බුදුගුණ හිතන්න පටන් ගන්න ඕනේ මම කියලා හිතනවා නම් ඒ අය කරන දේ බලලා ඒ ළමයිනුත් පුරුදු වෙයි බෝධි පූජාව තියෙනවනේ මෙහෙම කරද්දි හිත නිවෙනවනේ. දැන් මම දැක්කලා දෙන ગાත ටික කියද්දිත් වරණ අර අතන සමහරවිට වේගෙන් මේ ඉත විසුගාරණ සමස මොදෝ ජන සම්බන්ධකතෝ අගතෝ ගායන කියවන. හිත නිවෙනවද ඒක තේරුමවත් සමහරලාට ඔළුවට එන්නේ නැහැ. කල්පනාවක ඉන්නේ. අර දැන් හිතේ තියෙන මේ ටික ඔක්කොම කියන්න ඕන එතන. පනතිපතවර මනසිකපත සමුදේ මේ හදේ නතන සඳන ගාවින යනවා. අනේ ඔක වරුණ හිත නිවෙන විදිහට මේ හිමීන් සැරේ ගොඩක් කියන්න ඕනේ ටිකක් හරි ගමන්නේ ඒක ලයාන්විත හීන් සැරේ කියන මේ තාලෙට ඇදලා පැදලා කවි කියන්නේ මං කියන ගානකට හිත නිවෙන විදිහ. ඒක නිවීමෙන් මහා කචකච ගාලා කලබලේ නැතු නිවීමෙන් ඕක කිව්වනම් බුදුහාමුදුරුව ඇත්තටම ඔතන හිටියනම් කන් දෙක ඇඟිලි ගහ ගන්නවරන මේ කචකච ගන්න එකට කරදරයක් නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට තහගෙන ඉන්න බැරි තරම් කරදරයක් වගේ මේ කෑ ගහන මෙතන. කෑ ගහන මොකද කියලා වගේ අහයි නේද? නිවීමෙන් නිහඬව කියන්නේ තමන් කොටින්ම ඒ ටික සත්‍යයනා කරලා ඉවරනාට පස්සේ තමන්ගේ හිතට පුදුම සාන්තකම තමන්ට දැනෙන ගානට කලබල නැතුව කියන්න. එහෙමයි. ස්වාමීන් වහන්සේ අපි ඇතැම් ප්‍රශ්නවලදීත් ඊට පිළිතුරු හොයාගන්න පුළුවන් ගැඹුරින් හිතලා එහෙම අපිට දැනෙනවා. දැන් යම් ප්‍රශ්නයක් ආවම මේක ගැඹුරින් හිතුවොත් පිළිතුරක් හොයාගන්න පුළුවන් කියලා දැනෙනවා. හැබැයි අපි අර ලාමක තැන සරල තැන නවතින්නේ. ඒ කියන්නේ හිතේ ස්වභාවය ස්වාමීන් වහන්සේ මේ නැත්තම් අපිට ඒ සඳහා පරිචයක් නැද්ද? නැත්තම් අපි ඒ සඳහා හිත මෙහෙවන්න අපිට උවමනාවක් නැතිකමද? මොකද්ද මේකට වෙලා තියෙන්නේ? වරුණ ගොඩාක් වෙලාවට ඇත්තටම මේ සමහර වෙලාවට දකිනවා මිනිස්සු හිතන්නේ නැතිකම තියෙන හරියට මිනිස්සු ස්වාධීනව හිතන්නේ හිත පුරුදු කර ඒ කියන්නේ පොඩි කාලේදී කඩලා තියෙන ඇත්තටම ඕක තමයි ලොකුම ප්‍රශ්නේ ස්වාධීනව හිතන්න තියෙන එක නැති කරලා දාලා වනපොත් කරනවා කියලා ඉස්සර කියන්නේ ඒ වගේ දැන් සමහර වෙලාවට අපි මේ ඇත්තටම Tamanට පුළුවන් නම් කරන හැම දෙයකදීම මම මේක කොහොමද කරන්නේ? ඇයි මේක මෙහෙම වුනේ? දැන් බුදුරජාණන් වහන්සේත් බෝසත්ව අර ලෝකයා හිතන විදිහටම හිතුවනම් අද අපිට බුදු කෙනෙකුත් නැහැනේ වරුණ. ලෝකයා හිතන පැත්ත නැහැ. උන්වහන්සේ හිතුවා ස්වාධීනව මේ සක්විති රජකම තමයි මේකට තියෙන හොඳම පිළියම කියලා කිව්වා. මේ සැප විඳලා තමයි මේක මේ තියෙන ජරා මරණ දුක් දක්කම සතර පෙර නිමිති වලින් උන්වහන්සේට හිතන්න පාඩමක් ගෙනාවා අර ශ්‍රමණ රූපේ දැකලා. නමුත් අර උන්වහන්සේ ඒක අහලා තිබුණේ කොහොමද? මේ කාම සැප ටික පුළුවන් තරම් ගොඩ ගොඩ ගැහුනම තමයි එතන දුක ඈත් වෙන සැපේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙහෙට ආවට පස්සේ අබිනිෂ්ක්‍රමණය කළාට පස්සේ තව කතන්දරයක්. දුක් දීලා දුක් දීලා දුක් ඉවර කරලා තමයි මේ දුකෙන් මිදෙන්න ඕනේ කියලා. අන්ත දෙක ගැන කියවුණා. අන්ත දෙක ගැන ලෝකෙ ගියපු අන්ත දෙක. ඒතර උන්වහන්සේ ස්වාධීනව බැලුවානේ මේක කරලත් බැලුවා අරක කළත් බැලුවා එකක්වත් හරියන්නේ අන්නේ ඒ ස්වාධීනත්වයේ භාග්‍යතුන් වහන්සේ අපිට ධර්මයේ තුල ඇත්තටම දීලා තියෙන මාර්ගය තුල ආයි දැන් බුද්ධ වචනේ ස්වාධීනව මේ විමසන්න යන කෙනෙක් නේ කිව්වේ. කියන්නේ බුදුහාඳුර ගැන ශ්‍රද්ධාව තියෙන ඕනි කියනවරන උන්වහන්සේ මේ හොයලා දුන්න මාර්ගය තමන් අනුගමනය කරන. සමහරව ඒක අනුගමනය කරන්නේ නැතුව බුදුහාඳුර හොයලා දුන්න එකත් හරිද කියලා හොයන්න ස්වාධීන වෙන්න ගියොත් එහෙම එතන ඇති ශ්‍රද්ධාවක් නෑ මනසට කවදාකවත් ධර්මය දකින්න බෑ. මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. වැටෙනවා. ඒ නමුත් සමාජය තුළ ප්‍රශ්නවලදී හැම වෙලාවෙම ඒ ප්‍රශ්නෙට විසඳුම ස්වාධීනව හිතන්න පුළුවන් Tamanට හැකියාවක් තියෙනවා. අර මම අහලා තියෙනවා මේ ප්‍රේමදාස් මහත්තයාගේ කාලේ වරුණ මේ බස් එකක් පාලමක් අස්සෙන් දාන්න ගිහිල්ලා අර ඉස්සර ওই පාලම් වල මේ උඩිනුත් මේ තියෙනවනේ ප්‍රමාණයක් ඒ කියන්නේ පාලමේ ගෙනියන්න ඕන වාහන වල ප්‍රමාණයට වෙන්නේ නැති. මේ පාලමේ දෙපැත්තෙත් උඩට යනකම් වැට ගිහිල්ලා උඩිනුත් තියෙනවනේ මේ කොටු කරලා. කොටු කරලා වගේ පෙට්ටිය වගේ තියෙනවා පාලමේ. මේ වගේ තැනක බස් එකක් හිර වෙලා. ඉතින් දැන් ඉංජිනේරුවොත් ගෙනල්ලා විවිධ මොලකාරයෝ ගෙනල්ලා මේ දැන් මේ බස් එක ගන්න බෑ හිර වෙලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිතුමා පිටිපස්සෙන් එනවා මේ වාහන හිර වෙලා බ්ලොක් වෙලා. ඔව් ඒක නවත්ත දැන් එතුමාට යන්න මේ පාර වෙන පාරක් නෑ. දැන් මේ පාරෙන් යන්න ඕනේ. දැන් මේ බ්ලොක් එක නැති කරගන්න ඕනේ. මේ බස් එකේ ප්‍රශ්න ඉක්මනට විසඳ ගන්න ඕනේ. දැන් ජනාධිපතිතුමාට පාර ඉඩ දෙන්න ඕනකමට තග්ගාලා ඇවිල්ලා මේ බස් එක මෙතනින් අයින් කරන්න තියෙන එකම විකල්පය හැටියට අර වැට කපන්න ඕනේ කියලා තීරණයක් ගත්තා. ඒ වෙලාවේ ඒ කියන්නේ එක විදියකින්වත් නෙතුව ගන්න බෑ. පස්සේ මොකද වුනේ? ඔතනින් ගිහිල්ලා තියෙනවා මේ මොනවා හරි බඩු විකුණන 100 කෙනෙක්. මේ බුලත් ටිකක් බුලත් බුලත් පිට විකුණන විකුණන වගේ මොනවා හරි විකුණන විකුණන ගිය පොඩි 100 කෙනෙක් ගිහිල්ලා තියෙනවා කවුරු හරි මට 100ගේ මේ කරපු භූමිකාව මතකනේ. මේ 100 ඕක දැකලා බලන් ඉඳලා මේ 100 හවලු මේ මහත්තයෝ ඔක ටයර් ටිකේ හුලන් අඩු කරන්නකෝ කියලා. <laughs> එතකොට අර ඉංජිනේරු වරුණ මේ අර යකඩ කපලා ඒව කපන්න ක්‍රමවේද ගෙනල්ලා හෙන්න ප්‍රශ්න හිත හිතෙන්නකොට හිර වෙලා නම් හිර වෙන්නේ ඔක දාපු හින්දානේ. ඒක පොඩි ગેප් එකක් නියත් වෙන්නේ. ඔව්. හුලන් ටික අඩු කරන්නේ. හුලන් අඩු කරන්නේ කොහොමද? <laughs> මේ ඒකයි මිනිස්සු එහෙම ස්වාධීනව හිතන්න හිත පුරුදු කරගත්තනවරුන ඇත්තටම ඕන ප්‍රශ්නයකදී වුණත් ඒ ප්‍රශ්නේ හරියට ගත යුතු නිවැරදි විසඳුම ගනී. අද ඒ නිවැරදි විසඳුම ගන්නට ඔබේ හිතේ මේ කාරණා අදිස්ථාන කරගන්න සහ ඔබගේ ස්වාධීන මනස ගොඩනගන්නට හිත මෙහෙවන්නට ධර්මයෙන් කොතරම් ඉඩකඩක් තිබෙනවාද කියලා ඔබට මනසේ සක්සුදක්සේ පැහැදිලි වෙනවා ඇති. ඉතින් ධර්මයට යොමු වූ හිතක ප්‍රභාස්වර භාවය කෙසේද කියලා අපි අලුතෙන් පැහැදිලි කරන්නට ඕනේ. නිසා අද දවස තුල මේ ධම්ම මාර්ගය අපට මෙලෙසින් බොහොම සමීප ලෙසින් දැනෙන විදියට හැඟෙන විදියට පහදා දුන්නු අපේ පූජනීය වල්පොල ගෝතම අපි අද සාකච්ඡාව වරන ඇත්තම දැන් අර ආයතන හට ගැනීමෙන් ස්පර්ශ නිසා ලෝකෙ හට ගන්න හැටි වගේ ගැඹුරු කරුණුත් කතා කළා බෝධි පූජා වගේ සරල කරුණුත් කතා කරා සරලදී ගැඹුරු ආකාරයෙන් කරන විදියට කතා කළා සාර්ථක වැඩසටහනක් නිමාවටපත් කරන්නට කාලය ලැබ තිබෙනවා කොරෝනා වසංගතය ලංකාවේ නැවතත් දුරස් වෙනකොට ඔබේ හිත හදන වැඩපිළිවෙල සාර්ථකව බවුන් පැලස් ඔස්සේ ගොඩනගන්නට අපට අවකාශය ලැබේවි. එතෙක් ඔබ නිවසේ සිට අතහරින්නට එපා මේ කටයුත්ත නැත්නම් මේ කරන ක්‍රියාව සත්ක්‍රියාව තමන්ගේ හිත හදන වැඩපිළිවෙල නිවසේ සිටම කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ඒ සඳහා මේ වැඩසටහන් පාදක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපට ධම්මවල කියා දෙන ඔබ වහන්සේට පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නැවත නැවත අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්නට කියලා ඒ වගේම කරන සත්කටයුතු සාර්ථකව කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා ඒ සෑම කටයුත්තකින්ම කරන්නා වූ කුසල සම්භාරය ඔබ වහන්සේට නිවීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සෙනසුරාදා සිතේ තසපුවෙන් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන්